දෛ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා කාලය ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පාත්තුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ අට්ඨ ධම්මා උපාදී තබ්බා අට්ඨ මහා පුරිස විතක්කානි තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඊයේ වගේම අදත් මේ උද්ෘතේ ලබාගත්තේ දීඝනිකාය කියන පොතේ නැත්තම් සූත්‍ර පිටකේ පළවෙනිම තියෙන දීඝනිකාය පොතේ අවසාන සූත්‍රය වෙන දසුත්තර සූත්‍රය. ඒ දසුත්තර සූත්‍රයේ මතක් කරගත්ත විදිහට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අනිකුත් Tamanගේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාට භික්ෂු භික්ෂුණීන්ට දේශනා කරපු සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙන සර්වචන් වහන්සේ විවිධ ස්ථානවල විවිධ අයට දේශනා කරලද සූත්‍ර කොටස් සංග්‍රහ කරලා ඒක ව්‍යාකරණයකට දාලා ප්‍රස්ථාරගත කරලා තියෙනවා. කෙසේ නමුත් ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් නිවනට යොමු කරන එහෙම නැත්නම් යම් එල්ලයක් ඇතුව යන ගමනකුත් මේකේ පේන ප්‍රතිපදාවක් ප්‍රතිපත්තිය. ඒ අනුව බලනකොට එහෙම ජීවිතය තමන්ගේ ජීවිතය මේ ਸਰවඥාන්සේගේ ශාසනයේ ඉදිරි අප්‍රගමනයක් දිනුවක් බලාපොරොත්තු වෙච්ච කෙනා දත යුතු කරුණු පෙළට ඉදිරිපත් කරලා ඒ කරුණු ප්‍රශ්න ස්වරූපයෙන් ඇති කරලා ප්‍රශ්නට උත්තර දීමේ ක්‍රමයකට තමයි මේ සූත්‍රේ විකාශය වෙන්නේ. ඒ අනුව අපි වාගේ ඒ සඳහා හිතගත යොමු කරලා ගත කරන කෙනෙක් තමා තුළ උපදවා ගත යුතු ධර්ම 8ක් තියෙන බවත් ඒක සර්වජන් වහන්සේ හෙලිකොට වදාරලද බවත් තමයි මේකේ පණිවිඩය. ඉතින් පණිවිඩය සඳහා අපගේ අවධානය යොමු කිරීමට සාරිපුත්‍ර සාංශේ ප්‍රශ්න විචාරාත්මක ක්‍රමයකට නැත්නම් කත්තු කම්මිතා ප්‍රශ්න කියලා කියන මේවට අවධානය ආදාළ මාතෘකාට යොමු කිරීම සඳහා මාත්‍රිකා මුල් කරගත්ත ප්‍රශ්නයක් අහන්න. ඛතමී අට ධම්මා උපාදේ තබ්බා. මේ යෝගාවචරයක් විසින් එහෙම නැත්නම් පූර්ණ කාලීනව භාවනා කරන සබ්‍රක්‍මචාරීන් කෙනෙක් විසින් තමා තුළින් උපදවා ගත යුතු ධර්ම 8ක් මේ ශාසනය අපිට ਸਰවඥාන්සේ කියලා තියෙනවා. ඔබලා ඔබතුමල්ලා ඔබතුමෙලා දාන්නවද? ඉතින් එහෙම ඇහුවට සාරිපුත්තු සාංශේ පිරිසෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ ඒ පිරිසට කාරණාව කියනවා අට මහා පුරුෂ විතක්ක. මේ මහා පුරුෂයන් විසින් තමන්ගේ පරමාර්ථය ලබා කර ගැනීම සඳහා ඉදිරිපත් කරගන්නා වූ සටන් ක්‍රමයක් තමයි මේ මහා පුරුෂ විතක්ක. එහෙම නැත්නම් අපේ හිත නිතරම හීනමානයටපත් කරන අපේ පෞරුෂත්වයේ බිඳින පශ්චාත්තාපය ඇති කරන දැවිලි තැවිලි ඇති කරන මානසික තත්යකට තමයි හිත වැටෙන්නේ. ඒ වෙනුවට ශාසනයක් ලෝකේ පහළ වුණාට පස්සේ ඒ ඇති කරගන්න විතක්ක ඒ කෙනා මහා පුරුෂයෙක් බාටපත් කරනවා. නැත්නම් සත්පුරුෂයෙක් බාටපත් කරනවා. ඒ මහා පුරුෂයෙක් සහ සත්පුරුෂයෙක් බාටපත් කරන විතක්ක මනසේ ස්වභාවයෙන් පැනනගින විතක්ක නෙමෙයි. ඒක තමයි ඒකේ තියෙන දතයුතු කාරණාව. ඒක අනිවාර්යයෙන්ම පරතෝ ഘോഷයෙන් එන්න ඕනේ. පර්තගෝෂය කියලා කියන්නේ තව කෙනෙකුට අහුම්කන් දීමකින් තමයි ඇති වෙන්නේ. ඒ වාගේම ඇහිනකොට හොඳ ඇතුළත යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. තිබුණොත් විතරයි තේරෙන්නේ මේ විතක්කය අපිට එදිනදා ජීවිතේ හම්බෙන සාමාන්‍ය දේවල් වගේ නෙවෙයි. මේක අමතර ගමනකට ගඟ දිග ඉහළට පීනන ක්‍රමයකට අපේ මානසිකාරය අපේ චින්තන රට අපේ පෞරුෂත්වය අපේ රුචි අර්ජකය යොමු කරනවා. ඉතින් ඒ වගේ දෙයක් කනට වැටුණාට පස්සේ ඒක දෝතිම බාරගෙන ඒ සඳහා අප කැප වෙලා ගතකරනවත් පෙරකල පින්තියෙන්ට. ඒක නිකන් ආවට ගියාට ඒ කාරණාවම බාරගෙන තීරුම් අරගෙන ඒකට අප කැප වෙනවා කියන එක ඔක්කොටම කෙරෙන්නේ. ඒක සුවිශේෂ වූ ස්වභාවික වරණයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒක අහම්බයක් වාගේ. ඉතින් එහෙම අහම්බයක් වුණ වෙලා අපි ඒකට නිචි බරසාරකම නොදුන්නොත් ඒක අපිට මේ කණින් ඇහිලා යන්න පුළුවන්. අපි ගණන් ගන්න තියෙන්න පුළුවන්. අන්න එහෙම දෙයක් නොවීම සඳහා මේ සාරිපුත් ආදී මහා ස්වාමින් වහන්සේලා ਸਰවඥාන්සේ දේශනා කරන ලදී මහා විතක්ක අපිට නැවත නැවත මතක් කරනවා අපි මේ දහසකුත් එකක් කටයුතු කරන වේලාවක নানা ප්‍රකාර দূර භාර කරේ තියාන කටයුතු කරන වේලාවක නැවත නැවත මතක් කරලා දෙනවා කන් ඇත්තෝ අසත්වා කියලා ඒක කාටද හිත් වදින්නේ කියලා බලන්න. අපි ඊයේ ඒ සඳහා එහෙම නැත්නම් මේ මහා පුරුෂ විතක් අට අට මහා පුරුෂ විතක් වල ඉස්සලාම තේරුම් ගත්තේ අපිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියලා මේ ධර්මය ගැලපෙන්නේ නැත්නම් මේ ශාසනය ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ අල්පේච්ඡතාවය අගය කරන කෙනාට විතරයි. එහෙම අල්පේච්ඡතාවයේ සඳහා අල්පේච්ඡතාවය අගය කරන කෙනාට විතරයි ධර්මයේ තියෙන්නේ කියලා කතාව අහුවේ නැත්නම් එහෙම නැත්නම් ඒ සඳහා අපි උත්සාහ කරේ නැත්නම් අපේ හිත දුවන්නේ මහිච්ඡතාවයේ සඳහා. ඒ මහිච්ඡතාවයටම අපි මාන්නකාරකම කියලා කියනවා. මාන්නකාරක වෙන්නේ දෙපැත්තක්ම තියෙනවා. අදිමාන අවමාන කියලා දෙකම තියෙනවා. සදිශමාන සමාන මධ්‍යම ප්‍රමාණේ මානෙ කියන කේම නැත්නම් මානෙ තියෙන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදාව කාටවත් ලැබෙන්නේ නැහැ ස්වභාවයෙන් ඒක උපයන්න ඕන. ඒක නිසා ඒ උපයුම් මාර්ගයට පිවිසුම් මාර්ගයට පෙත හැදෙන්නේ අල්පේච්ඡතාවය හරහා. ඉතින් සර්වචන් වහන්සේ අල්පේච්ඡතාවය සීල සත්‍යයන් વિશે දේශනා කරන්නේ සර්වචන් වහන්සේ වෙත සැදී පැහැදී ඉදිරිපත් වෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාත්තන්ට විතරයි ਸਰවචනාංශයේ ඒ තමන් වහන්සේගේ ප්‍රධාන රහස් එහෙම නැත්නම් පණිවිඩ දෙන්නේ. ඒ සචිවණක් පිළිසෙට අල්පේච්ඡතාවය පදනම් කරගෙන අල්පේච්ඡතාවයේ ක්‍රියාවත් කිරීම සඳහා තුන් ආකාරයක ශික්ෂාවක් බුදුසෙන් දේශනා කරනවා. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ ශික්ෂාව පැත්තකට දාලා තමන්ගේ මතයට වැඩ කරන්න. ඒකට ඒක කිසිම අපරාධයක් විදියට හෝ වැරද්දක් විදියට බුදුරජාණන් වහන්සේ දකින්නේ අවාසනට වගේ දැන් වෙනකොට බෞද්ධයෝ ඒක දකින්න පටන් ගන්න තියෙනවා. ඒක තමයි මේ මූලධර්ම වාදයකට හේතු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම කිසිම තැනක මූලධර්ම වාදයකට හේතු වෙලා නැහැ. එහෙම කෙනෙකුට අල්පේච්ඡතාවයේ දේශනා කරන ਸਰවචනාංශේ තමක් පහළ වෙලා ඉන්න වේලාවක දේශනාවක් ධර්මයක් තියෙන වේලාවක සංඝයා ඉන්න වේලාවක මේ අල්පේච්ඡතාවයේ සඳහා නැමෙන්න විශාල කුසලයක් අවශ්‍යයි. විශාල පෙරපින් කල ගතියක් අවශ්‍යයි. ඒ නිසා අපි හිතුවොත් ඒ වගේ ගැඹුරු ධර්ම මේ සියල්ලටම තේරේ සියල්ලම තේරුම් ගත යුතුයි කියලා ඒක ਸਰවඥාන්සයට කරන නිග්‍රහයක් වෙනවා. ඒක සද්ධර්මයට කරන නිග්‍රහයක් වෙනවා. තත්ධර්මයේ ඔක්කොටම මෙහෙම තේරුම් ගන්න අමාරුයි. ඒක මේ කෙනෙක් අව탁සිරු කරන්න හදනව නෙවෙයි. ඒක සඳහා විවෘත මනසක් ඉතුරු කරන එකයි මේකෙන් කියන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අපිච්චතාදී මහා පුරුෂ විතක්කකේ සේවිතත් අදුම තරමෙන් මේ කර්මයේ සහ කර්මපදේ පිළිගන්නවා වගේ කියන මූලික සම්මාදිට්ඨිය ගත්තත් බෞද්ධ පරිසරයක හැදිච්ච බෞද්ධ මාපියන ජාතක වෙච්ච අපට හිතෙනවා මේක මුළු ලෝකෙම පිළිගත යුතුයි මේක පිළි අරගෙන තියෙන කියලා කැළම නැත ඒක විශාල පටලවිල්ල තමන් කර්මේශා කර්මඵලයේ අදහනවා නම් අත්‍යන්ත වශයෙන් අපිට මේ දවසක කරන මේ දේවල් මේ විදියට ආවට ගියට චාරයක් නතෝ කරන්න හම්බෙන්නේ නැහැ අපිට ඒ කරන හැම දෙයක්ම ප්‍රතිවීක්ෂක ප්‍රතිවීක්ෂා කරලා ඒකේ හොඳ නරක තේරුම් ගන්න කරන්න ඕන. ඉතින් ඒක නිසා කිසි දවසක අඩු ගානේ කර්මేశා කර්මඵල පිළිගැනීමවත් බහුජන මතයක් වෙන්නේ නැහැ කියලා කියලා තියෙනවා. ඒ හැමදාම සුළුතරයක් තමයි පිළිගන්නේ. අනික් සියලුම දෙනා නිදහසට කාරණා හොයා ගන්නවා. තමන් කරන දෙයට වග නොවෙන ජීවිත. කොයි දෙයක වුවත් ප්‍රශ්නයක් නැහැ. බල්ලුම බලල්ලුම බල්ලෝ මට හරි ගමන සල්ලි හම්බ කරවට ප්‍රශ්න නැහැ. ඒක ගෙවන්න වෙන්නේ මට නෙවෙයි කියලා. ඒ පදනමේ තමයි අද යන මේ නව ශිෂ්ටාචාරය එහෙම නැත්නම් මේ නව තාක්ෂණ දියුණුව මේ අධ්‍යාපනයේ යන්නේ. ඒ නිසා මේ අධ්‍යාපනයේත් එක්ක යන්න යන්න කර්මేశා කර්මඵල වෙනුවට අපිට මේ ලෝක වෙනස් කරන්න පුළුවන්. මේ මේ පහසුකම් තියනවා මට ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක තමයි අපි පුම්බලා පෙන්වන්න හදන්නේ. ඉතින් ඒක දිගේ අපි දුවනවා. දුර දුර කොයි වෙලාවක හරි අපිට හිතා ගන්න බැරි විදිහේ ව්‍යසනයකට අභාග්‍ය තන තත්යකටපත් වෙනකොට අපිට අර කර්මේ සහ කර්මඵලයේ කියන මූල ධර්මයක් කම්මැලි මූල ධර්මයක් පශ්චාත්තාපින මූල ධර්මයක් පසුබාහන මූල ධර්මයක් වෙනවා අපි ඊ타මත්ම අවාසිදායක තත්ත්වයටපත් වෙනවා ඒක නිසා අපිට අඩු ගන්න මේ කර්මේ සහ කර්මඵලයේවත් සියල්ල පිළිගත යුතු පිළි අරගෙන තියෙන්නේ කියලා හිතන්න පුළුවන් නම් පෙහිතනවා නම් ඒකත් වැරද්දක් එවැනි තත්වයක් අරදී තියෙද්දී අපි ලෝකේ සම්පූර්ණ මහිච්ඡතාවයකට එක්කෙනෙක් පරයලා එක්කෙනෙක් යන එහෙම නැත්නම් බලවතා ජයගනී කියන මේ මූලධර්මය එහෙම නැත්නම් මේ පරිණාමවාදයට හේතු වෙච්ච මූලධර්මයට ආයිබෝන් කියාගෙන ආවඩ ආයිබෝන් කරගෙන ඒකම දිනු කරන ක්‍රමයක් තමයි අද පවතින්නේ ඒ නිසා අපිට අල්පේච්ඡතාවේ නෝන්ජල්කමක් විදිහට තමයි පේන්නේ. අල්පේච්ඡතාවේ බය ආදු ගතියක් විදිහට තමයි පේන්නේ. අල්පේච්ඡතාවේ පරාජිත තත්ත්වයක් විදිහට තමයි පේන්නේ. නමුත් ਸਰවචනාංශයේ ඒක පුද්ගලව කැපී පෙනිලා පෙනීක පිටලා තදහ කරනවා. අල්පේච්ඡතාවේ එහෙම පරාදයක් නෙවෙයි නෝන්ජල්කමක් නෙවෙයි. ඒක ප්‍රඥාවන්තයෙකුට තමයි තේරෙන්නේ කියලා අපිච්චසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා මේ මොන තාලෙට මේ සාසනය කටයුතු කරත් තමන්ගේ රුචි අරුචිකන් ටික තමන්ගේ ජීවන රටාව අල්පේච්ඡතාවයට යාදෙන විදියට හදාගත්තේ නැති කෙනාට මේ බුද්ධ ආගමේ PhD double doctorate professorship තියෙන්න පුළුවන් කදාකවත් ජීවන රටාවෙන් ආදර්ශයෙන් ඒක පේන්නේ නැහැ. එතකොට ඒක නොමග ඇරීමක් ලෝකයා නොමග ඇරීමක් ඒ පුද්ගලයා නොමග යෑමක් ධර්මයේ වැරදි විදිහට පෙන්වා හිටීමක් වෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ හැතරෙනකොට හැතරෙනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් Tamange අල්පේච්ඡතාවයක් මතුවෙනවා නම් ආරම්භයේදී මහිච්ච උනාට ප්‍රශ්න නැහැ. අන්න එහෙමනම් හිතා ගන්න පුළුවන් සජීවී ශාසනයක් තියෙනවා. සජීවී ධර්මයක් තියෙනවායි කියලා. එතකොට ඒ කෙනා ඒ අල්පේච්ඡතාවය ගන්න කෙනාට දවස් දවස් දවසින් දවස ඒ ශීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් තියෙන මේ ශික්ෂා ධර්ම ඉදිරියට යන්න කිසිම බාධාවක් පේන්නේ අපි ඔය අපිට සිල්ලක ගන්න බැරි මේ කාරණාව නිසා අපිට සමාධියක් පරියන්ඛයක් ඉඳගෙන කරන භාවනාවක් මේ නිසා බැරි නිසා මෙන්න මේ නිසා බැරි වෙන්නේ අපිට ප්‍රඥා භාවනාවක් විපස්සනාවක් කරන්න බෑ කියලා බැලුවොත් පැහැදිලිවම තියෙන්නේ අපි මේ මහිච්ඡතාවයට තන දීලා මේ අල්පේච්ඡතාවයට ගොනු කරලා තියෙන සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා අව탁සිරු කරලා තියෙනවා. ඒක සචේතනික සවිඥානික විනිශ්චය. ඒක සචේතනික සවිඥානික විනිශ්චය. උගුරට හොරා බෙන බේතක් වෙන්න බෑ. හොඳටම වෙනවා. අන්න ඒකට අවදිතාවය තමයි මේ සතිමත් වීමෙන් එහෙම නැත්නම් අප්‍රමාදයෙන් කෙරෙන්නේ. ඉතින් ඒ නිසා ඒක වසංගාහගෙන උගුරට හොරා බෙහෙත් බීගෙන යන ගමන ගියාට ධර්මේ රැවටෙන්නේ නැහැ. න්‍යාය ධර්ම රැවටෙන්නේ නැහැ. චිත්ත නියම රැවටෙන්නේ අන්තිමට Tamante තාම දුෂ්කර විඳ ගන්න දරා ගන්න බැරි වෙලාවක මේ අපහසුතාවයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපි අද දවල් මතක් කරගත්ත විදිහට යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් ඒ Taman හිතුවට වැඩිය Tamanට සීල ශික්ෂාවක යෙදෙන්න පුළුවන් වුණා කියලා. එහෙම නැත්නම් මන් නොසිතු නොවිරු ආකාරයට මගේ හිත සති සමාධියට පිහිටියයි නැත්නම් මගේ හිත සති ප්‍රඥාව ඇති උනාය කියලා ඒ ඇති වෙන ගුණ කෙරෙහි විශේෂවත් මහිචතාවයක් ඇති කරන්න එපයි කියලා කියනවා. ඒකට කියනවා අධිගම අපිච්චතාවය කියලා. තමයි මේ ජීවිතේ අම්මා අප්පගෙන් හම්බ කරපු නැති මේ ලෝකෙට එනකොට ගෙනාවු ප්‍රඥාවට වඩා ඉක්මවාගිය ප්‍රඥාවක් ලැබුවොත් අපි සමහරලාට උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා සඳහන් කරනවා. ඒ ලැබෙන දේවල් පිළිබඳවවත් මහිච්ඡතාවයක් මේ මම ලැබුවා කියන හැඟීමක් ගන්න නරකයි මේ ධර්මයේ හේතුඵල අනුව එක සිද්ධ වුණා මම මේකට අවශ්‍ය අනුග්‍රහ ටික කරා අනුග්‍රහ ටික කරනකොට ලැබුණා මිස ඕනම කෙනෙක්ගේ අනුග්‍රහය කරොත් ඕනම කෙනෙකුට ඒක ලැබෙනවා ඒ නිසා මේ ලැබිච්ච එක මගේ වශයේ මගේ අධිකාරියේ මගේ අධීක්ෂණය යටතේ තියෙනක නෙවෙයි ධර්මතාවයක් කියලා එnde end end end අධිකමයක් ලැබුවත් නිහතමානී වීමේ ක්‍රමයක් සරුවචනanse පෙන්නපු ආදර්ශය දිහා බලනකොට ඒ අනෙකුත් ආගම් වල නැති අහිංසකකමක් ඒ වගේ නැති නියතමානී ගතියක් මේ ආගමේ තියෙනවා නැත්නම් මේ බුද්ධ බුද්ධ ජනසිකේ ගැන්වීම වල තියෙනවා. අද ලෝකේ තියෙන බුද්ධ ආගම නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒක දිහා බලන්න ගියාම මේ අනෙකුත් ආගම් එක ගැටුමක් ඇති කරගෙන අපි මේ බුද්ධ ආගම කැපිපේන්න ඉදිරිපත් කරන කටයුතු කරන අයගේ චින්තන රටාවත් එහෙම නැත්නම් මේ අපිච්චතාවය ඉදිරිපත් කරන කටයුතු කරන කෙනගේ චිත්‍ර රටාවත් දැක ගන්න වැඩි වෙලා පුදුලේ අසුර කරන්න ඕනේ හැරෙනකොට කීයදයි ගහ යන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා. වචනේ කතා කරනකොට කියන්න පුළුවන් මෙයා යන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා. එයාගේ හිතවිනි චිත්ත මාත්‍රකින් හිතන්න පුළුවන්. මොකද එයාගේ හිතම තමයි මගේ හිතන්නේ. මගේ හිත යම් වෙලාවකට අල්පේච්ඡතාවයට වෙනුවට මහිච්ඡතාවයට වැඩ කරන්න ගියොත් ඒ කියන එකනත් ඒ වගේ ඒ චිත්‍ර රටාව තමයි. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා මේ තමන්ගේ චින්තන රටාව දිහා බල බල වචන දිහා බල බල ක්‍රියාව දිහා බල බල ඉදිරියට යනකොට එයාට දැනෙනවා නම් තමන් එnde end end අල්පේච්ඡතාවයකට යනවයි කියලා ඒක අනුව තමයි ඔය දෙවණියට අද ඉදිරිපත් කරපු සන්තුට්ඨස්ස යන් දමෝ නායන් දමෝ අසන්තුට්ඨස්ස කියලා සතුටු වෙන කෙනාට විතරයි මේ ධර්මයේ තියෙන්නේ. එහෙම නැත්නම් යම් කිසි දෙයක හොඳ පැත්ත ප්‍රසාදජනක පැත්ත එහෙම නැත්නම් ඒකේ තියෙන සුභාසින්චන පැත්ත මේකට කියන්නේ සම්පත්‍ති කරපැත්ත දකින්න කෙනාට විතරයි ශාසනය තියෙන්නේ. අනික් කට්ටිය යම් හේකින් කවුරු හරි හිතනවා නම් මට මේ දේ කරන්න බෑ අවල් දෙ නැති නිසා මේ දේ නැති නිසායි කියලා ඒ නැති නිසා කියලා හිතන එකම එයාට නුසුදුසුකමක් වෙනවා එයාගේ චර්යාවත් ඒකෙන්ම පේනවා කවදා හරියා මේ ධර්මයේ වෙනුවෙන් ශාසනය වෙනුවෙන් මහිච්ඡතාවය කැප කරලා අල්පේච්ච වුණාට පස්සේ තේරෙනවා අපිට උප්පත්තියත් එක්කම මනුස්ස මේ කමේ ලැබිලා තියෙන පහසුකම් ටික අනුව කිසිම කෙනෙකුට ඒ ශාසනය කරන්න බැරිය ශීල සමාධි ප්‍රඥා පුරන්න බැරිය එහෙම නැත්නම් මේ සතිමත් වෙන්න බැරිය කියලා එකක් ඇත්තේ නැහැ ඒ නිසා සරුවචනසේ සඳහන් කරනවා මේ manussත් පටිලාභේ ලැබීම දුර්ලභ දෙයක්. නමුත් ලැබිච්ච manussත් පටිලාභේ ලැබිච්ච බොහෝ දෙනෙක් මේ චරුචරු ගාන දේවල් එහෙම නැත්නම් මේ තාම උපයාගත්තේ නැතුව කට අරගෙන බලාන ඉන්න දේවල් ගැන කල්පනා කරන හැම වෙලාවෙදීම තමන්ගේ manussකම උපදවා ලබා ගන්න ලද ගියාත්ම පින් කරලපු manussකම පොඩ්ඩක් අව탁සීරුවට දාගන්න. යම් වෙලාවක යම් කිසි කෙනෙක් මේ manussකම දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ කියලා මේ ගත්ත manussත්ත්ව පටිලාභය ම තාමත්ම දුර්ලභ දෙයක් මං වගේ කෙනෙක් නෙවෙයි බුද්ධ ආධ්‍යත්මයන් වහන්සේලා උතුම් කියපු ධර්ම මේ දෙයක් දුර්ලභ සම්පත්තියක් කියන එක තේරුම් ගත්තා නම් ඒ කෙනාට ඒ හිතන හැම වෙලාවකම සතුටක් උපදිනවා. මේක දැන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පෙර කළ පිනක සම්පත්‍ය අවස්ථාවක් එහෙම නැත්නම් ආනිසංස අවස්ථාවක් නමුත් ඒ පින කරන වෙලාවේදී පතපු manussකම ලැබුණට පස්සේ අපි කොච්චර ඉක්මනට මේ manussකම අමතක කරලා මේ පුංචි දෙයකට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන හටාගෙන රණ්ඩු සරුවල් කරගෙන තෝතෝ වරපල කියාගෙන ආයුධ අරගෙන රණ්ඩු කරනවාද කියලා බැලුවොත් අපිට අර manussත්ව ප්‍රතිලාභේ ලබන්න පින් කරන වෙලාවේදී අපි manussකම දිහා බලපුවදී අපිට අමතක වීමක් අසත්‍යමත් වීමක් පසුබෑමක් තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මම මිනිසෙක් කියන කාරණාව පිළිගන්න අසුළු ගතියක් තියෙනවනම් ඒ කෙනාට මේ manussකම බව දන්නකමම සතුටක්. ඒක නිසා මේ දැනට ලැබිලා තියෙන උපේලා තියෙන එහෙම නැත්නම් සම්පත්‍තිකර අවස්ථාවල් තීරුම් ගන්න බැරුව තව ඒතියෙද්දිත් ඉදිරියට යන ගැම්මක් තමයි මේ පරිණාමය කියන එක මෙහෙවන්නේ. අපිට දැන් මදි. ඒක තමයි unsatisfactoriness නැත්නම් මේ දුක කියලා කියන්නේ ලැබිලා කොන්න දේ ලැබුණත් ඊ ගාවේක බලාපොරොත්තු වෙන හැම කෙනාටම කොයි දේ ලැබුණත් දුකයි. ලැබෙන්න ඉස්සෙල්ලා ඒක විශාල සම්පත්තියක්. ඒක ලොකු ළඟාවීමක්. නමුත් ලැබුවට පස්සේ ඒක පිළිබඳ අගයක් නැති වෙනවා. ඒ හා සමානම ඊගායකට යනවා. ඒ නිසා ඒකට මේ ලුණු වතුර බොනවා කියන වගේ උපමාවක් දෙනවා. බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ පිට්ටි විපාතය ඇති වෙනවා. ඒ වගේම අඟුරක් අරගෙන අත පිච්චෙනවට අතින් අතට මාරු කරනවා වගේ අඟුරු විෂිකරන වෙනුවට අතින් අතට මාරු කරන වගේ වැඩක් තමයි මානවයාගේ චර්යාව දිහා පැත්තකටලා බලන්න හිටියොත් පේන්න තියෙන්නේ කිසිම කෙනෙක් සන්තෝෂෙන් නැහැ. අපි බැලුවොත් කාලානුරූපව ආර්ථික සමාජික දේශපාලන අපි යම් යම් ළඟාවීම් වලට ලක් වෙලා තියෙනවා ළඟා වුණාට ළඟා වෙන්නේ ඉස්සෙල්ලා ඒක තියෙන සතුට ළඟා වුණාට පස්සේ නෑ ඒක රලක නැගුම රල බිඳුමින් හමාරයි. ඉතින් රල නැගීගෙන එනකොට අපිට පුදුම සතුටක් තියෙනවා මේ රල නැගීගෙන එනවා දකින්න. නමුත් වැල්ලේ ඇවිල්ලා තැටි ගහලා යනකොට ඒක දිහා බලන්න දෙයක් නැහැ. මලක පොට්ටුවක් විදියට තියෙනකොට පිවිතුරුකම තියෙනකොට පිප්පෙනකන් අපි බලන ඉන්නවා. මල පිපිලා පිටි හැරලා බට්ටයියට ආවට පස්සේ අයියෝ ඒක පේන්නත් බෑ. ඒ නිසා හැම වෙලාවෙදීම අපි දෙයක් මතුවෙන දිහා බලන ඉන්නවා. මතුවෙනකොට ඒක හරි ලොකු සතුටක් ලොකු ප්‍රමෝදයක් ඇති කරනවා. නමුත් ඒක ආවට පස්සේ ඒක දෙයක් නෙවෙයි. අලුතින් යන්න පටන් ගන්න. ඒ නිසා මේ පිපාසිත ලෝකයක් මේකේ තියෙන්නේ. අන්නේ පිපාසිත ලෝකයේ බුදුරජාණන් වහන්සේ ඉහළම මට්ටමකින් භස්මා බැලුම් බලලා මේ ලෝකෙට ඇවිල්ලා ජාතිය දීපය දේතය කුලය මව ආදි වශයෙන් බලලා රජ සම්පත්තියකට ඒ සියලුම ප්‍රභවය තියාගෙන ඇවිල්ලා මේක පෙන්නලා දෙන්න ඕන නිසා Tamange උමනාවෙන් හිඟන්නේක් බාටපත් වුණා. හිඟන්නේක් බාටපත් වෙලා පෙන්නවා රජකී හිටියට වැඩිය සපතක් මේ ගත කරන ජීවිතේ තියෙනවා ඊටදී පිච්ච ගතියක් තියෙනවා කියලා. ඒ නිසා සර්වඥාන්සේගේ දේ නිකම් මේ බීලමත් වෙලා කියපු දෙයක්වත් අනුන් සන්තෝෂ කරන්න කියපු දෙයක්වත් නෙවෙයි ජීවිත වශයෙන්ම දීලා තියෙනවා. ඒක නිසා යෝග ජීවිතය ගත කරන කෙනාට මේ සතුටින් ජීවත් වෙනවා කියන එක. එහෙම නැත්නම් මේක සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් සඳහන් කරන්නේ ලද දෙයින් සතුටු වීම කියලා. ඒක අප අපි සලකන්නේ නිකන් මේ පරාජය පිළිගැනීමක් කියලා. ඒ නිසා අපිට පුළුවන් නම් මේ ලද දෙයින් සතුටු වීම බොහොම කිට්ටුය අල්පේච කතාවත් එක්ක බොහොම සමාන ව්‍යාන දෙයක්. ලද දෙයින් සතුටු වීම කියලා දකින්න නම් අපි දකින්න ඕනේ මේ මට්ටමටවත්පත් වෙලා නැතුව ඉන්න ජනතාවක් දකින්නකොට පේනවා මිරිවැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොමැති ඔබ දකින්න තුරා කුංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි දෙයස නැති නොමැති ඔබ දකින්න තුරා කියලා ටාගෝර් රබින්ද්‍රනාත් ටාගෝර්තුමා කියනවා අපි මේ හොඳ සෙරිප්පු කුට්ටමක් හොඳ සවත්තු කුට්ටමක් නැහැ කියලා අපි රණ්ඩු සරුවල් කරනවා කවදාරි දැක්කොත් සපත්තු කකුල් දෙක නැතුව පුකෙන් යන මිනිහෙක් අනේ දාට හිතාවේ මිනිහා මොනවා ඉල්ලයිද කියලා. දැන් සපත්තු ඉල්ලයිද මිනිහා ගාවේ කකුල් දෙකක් ඉල්ලයි මනුස්සයා. ඒකට පුංචි ටීවී මේ YouTube එකක් ඇවිල්ලා තිබුණා එකපාරක් ස්ටේෂන් එක මහත්තයෙක් පොතක් කියවකව ඉන්නවා දිග බංකුවක. ඒකේ එහා පැත්තේ අන්ධ ළමයෙක් ඉන්නවා. ඉතින් අන්ධ ළමයා උඩ බකන් නිලාගෙන ඉන්නවා හැරමිටියක් තියාගෙන. හරි මේ මංචා පොත කියලා ඒ පොතේ තියෙන දෙයක් දැකලා hina යනවා. ඒතර අන්ධ එක්කනට එකක් සැකයක් ඇති වෙනවා මට hina වෙනවද දන්නෙත් නැහැ කියලා පේනවට නෙවෙයි. මේ මහත්තයා දිහා බල්ලා අහනවා මහත්තයා ඇයි hina වුනේ ඈ? ඊට පස්සේ බලනකොට අන්ධ වෛරස් කියලා මම මේ පොත කියවයි පොතේ තියෙන එකක් දැකලා මට hina ගියා. අනේ මටත් කියලා දෙන්නකෝ කියලා. ඒතකොට කියනවා මිනිස්සුගේ කකුල කොරයි. ඒ කොරගග ඇවිදිනකොට මේ කෙනෙක් අහනවලු මොකද කොරගහන්නේ කියලා. ඒ මිනිස්සයා කියනවලු මං ඊයේ රැයට කාපු පතෝලවල ලුණු තිබුණේ නැහැ. ඒ නිසා තමයි කකුල කරගහන්නේ කියලා කියනවා. කියනකොට ඉතින් ඒකටයි මට hina ගියේ කියලා මේ පොතේ ඒක තිබ්බයි කියලා. අර අන්ධ මනුස්සයෙක් මැදිස්තවද hina කියනවා කියවලා බල්ලා මට දෙනවද? ඉතින් මම කියන පොතද? නෑ S2. මාතෙමනට පස්සේ හැමත දන් දෙන්නේ කියලා. එමනස ඉල්ලන්නේ මේ විහිළුවක්වත් කකුල් දෙකවත් පතුලොහොත් දක්වත් නෙවෙයි මේ කාක ඇස් තියෙන මිනිස්සු නටන නාටකම බලනකොට ඇස් නැති මිනිස්සුගේ පැත්තෙන් බලනකොට අපිට මේ ලැබිලා තියෙන ඇහ කන දිව නාසය කය මන කියන මේ පහ අපි කියනවා ක්ෂණ සම්පatti අපි දැකලා තියෙන ඇත් දෙක ඇත් දෙක තියෙන්න ඕනේ නැති තැන් වල තියෙන මිනිස්සු අපි දැකලා තියෙනවා කට කට තියෙන්න ඕනේ නැත්නම් වල තියෙන මිනිස්සු. අපි දැකලා තියෙනවා නහය නහය තියෙන තැන් නැති මිනිස්සු. කන, දිව, නාසය, හිත පොඩ්ඩක් වයර් මාරු වෙච්ච කෙනාට මොකද වෙන්නේ කියලා. එදාට අපි මොනවා ඉල්ලලා ආවිද? ඒ නිසා අපිට මේ ලැබිච්ච අවස්ථාවේදී අපි ඒක මේ රූප සුන්දරී තරඟ වලට ඉදිරිපත් වෙන්නයි වීර මේ බාහුව බල පෙන්නන අයෝමි පුරුෂයා වෙන්න හතරයි කරන මේ තරඟෙදී ආ බලනකොට මේ මිනිස්සු මේ එක තාල එක මාඨමකට මේ ක්ෂණ සම්පත්තිය ලැබුණාට පස්සේ ඒ ලැබිච්ච එකෙන් ගන්න ප්‍රයෝජනයක්ද නැත්නම් තව කෙනෙකුට කෙලස් උපදෝලා ඊගාවාත්මෙදී මෙච්චරවත් සම්පත්තියක් නැත්නම්කටපත් කරන්නද කියලා බැලුවොත් අන්ධ භූත ලෝකයක් තියෙනවා. කිසිම කෙනෙකුට එලවක් ඇත්තෙත් නැහැ මෙලවක් ඇත්තෙත් නැහැ. දෙක ඒ අත් දෙකම නැතුව ජීවත් වෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ කතා කරලා කියනවා මේ ලෝකේ අපි ජීවත් වෙනකොට මේ අපට පේන්නේ ඒක සංවේගයේ පිට ගන්න. කලාතුරකින් තමයි අපිට වගේ මේ Tamanට ඕන විදිහට අතපය දිගහැරලා වැඩක් කරන්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙන. ඒක ලැබුණාට පස්සේ තවත් කෙලෙස් උපදවන්න ඕ තව කෙනෙකුට කෙලෙස් උපදවන වෙනුවට Taman මේ අල්පේච්ඡතාවය පොඩ්ඩක් ඉගෙනගෙන ඒ වගේම මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ සතුට කොහොමද මේක සතුටක් කරගන්නේ කියලා. ඉතින් ඒක සමහර තැන්වල ඊටාම සූක්ෂම සරුවත් යනසේ පෙන්ලා දීලා තියෙනවා යෝග ජීවිතයක කොහොමද මේ සතුට ඇති කරගන්නේ කියලා ඒක හරීම සියුම් තාලයකට පෙන්වන්නේ ඉතින් මං හිතුවා ඒ නිදර්ශන අපි ඉදිරිපත් කරගත්තොත් සමහරක් අත්දැකීම් අපි දැනටම ලබලා තිනවා අපි සමහර සතුට වෙලක් තියෙනවා අනේ යාන්ත්‍රණය තවදුරටත් ඉදිරියට කරගෙන කරගෙන යනකොට අපිට ඊගාවට පණිවිඩ තියෙන කඩයිම පැන ගැනීමට මේක ලොකු ආදර්ශයක් වෙනවා ඒක නිසා මූලික වශයෙන්ම සතුට උපදවන හැටි අපේ සිව්පසේ සම්බන්ධ කරගෙන උඟාක් වෙලාවට විස්තර වෙන්නේ භික්ෂුවකගේ ජීවිතයට සම්බන්ධ කරලා එහෙනම් යෝගාචරව සම්බන්ධ කරලා ඔය ආර්යවංශ සූත්‍ර දේශනාවයි තමයි. ඒකෙදී බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා ඒ උන්වහන්සේගේ අතීත ස්මරණේ දිහා බලනකොට දකින්න පුළුවන් තාක්කල් බුදු પરම්පරාවල් පස්සට ගිහිලා බලනකොට හැම බුදුරෙක් ගාවම හැම බුද්ධ ශාසනයක තිබිලා තියෙනවා මේ ආර්ය වංශය ඒ ආර්ය වංශයේ තියෙන්නේ උත්සන්තුට්ඨෝ හෝති iterator චීවරේන පැවිදි වෙච්ච කෙනා ලදයම් සිවුරකින් සතුට වීමේ ශක්තිය ශාසනයට ලොකු ආඩම්බරයක් ඒක නිසා භික්ෂුවක් දැනගන්න ඕනේ මේක කවුරු හරි දෙන සිවුරක් නේ. Tamange විලිවහ ගන්න, සීත උෂ්ණ වසා ගන්න, දුව දැවිදින සතුන් සරුපෙන්ගෙන් මඳුරුවන්ගෙන් වෙන් කරගන්න මිස මේ සිවුර කාටවත් කෙලෙස් උපදින දෙයක් නෙවෙයි. ඒක නිසා ලදයම් සිවුරකින් සතුටු වීමේ කතාව භික්ෂුවක් දත යුතුයි. එතකොට ඒක ගිහි පැත්තට දාලා සඳහන් කරලා කියන මිනිස්සු අඳින ඇඳුම. ඉතින් අද ලංකාවේ ආර්ථිකය ගත්තොත් අපේ ආර්ථිකයේ තියෙන තේ රබර් පොල් කියන ප්‍රධාන ආර්ථික භෝග සහ කුෂ්කර්ම ආර්ථිකය. දැන් ඔක්කොම ඉවරයි දැන් තියෙන ඇඳුම් කර්මාන්තේ මත. වැඩිම රස්සාවල් ලැබිලා තියෙන්නේ ඇඳුම් කර්මාන්තේ. ඒ නිසා ඇඳුම් වල කෝටා එක ආවේ නැත්තම් අපිට කරන්න දෙයක් නැහැ. ඒ තරමටම අපි දන්න කාලය ඇතුළත මේ ඇඳුම් මෝස්තර වෙනස් වෙන හැටි. කිසිසේත්ම මිනිස්සු ඇඳුම් අඳින්නේ දැන් අර මූලික අවශ්‍යතාවය සඳහා නෙවෙයි වසාගත යුතු ස්ථාන හෙලි කරපෙන්නන්න විතරයි දැන් ඇඳුම් අඳින්නේ. ඉස්සර ඇඳුම් ඇඳේ මේ ලැජ්ජා ස්ථාන වසා ගන්න. ඒ නිසා ඉස්සර තාප්ප ගහුව තැන්වල දැන් කටුකම්බි ගහලා තියෙනවා. කටුකම්බි ඇතුලෙන් පේනවනේ. මේක තමයි ආද ඇඳුම් මොහොතේ අලුත්ම ප්‍රවණතාවය. ඉතින් මේකට දැන් ගිහිල්ලා තියෙන ගුණෝ දිහා බලනකොට පොඩි ළමයින්ද මේන් එහාට මොකක්වත්ම දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මේක තමයි මොඩ් එක. මේක තමයි මෝඩ් එක, මේක තමයි නෝම් එක, මේක තමයි මොඩ් එක. ඉතින් ඒක ඒ ළමයි ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් ඒ ළමයිගේ පැත්තෙන් බලනකොට ඒ ළමයිගේ පැත්තේ අහිංසක මොකක්ද දෙනවද ළමයි දන්නේ නැහැ. දැන් මේ නගරේ ඉන්න මේ රටේ මිනිස්සුෙකුට මේ මේ ස්ථාන ලැජ්ජී ස්ථාන කියලා කියලා දෙන්න ගත්තොත් කොන වගේ දෙයක් හිටියද? තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් අපි පුංචි කාලේ අපි අම්මලා තාත්තලා අපිට උගන්වපු නැත්නම් ස්ථානකට යනකොට පන්සලකට යනකොට මේ මේ ඇඳුම් අඳින්න ඕන කියලා ඒගොල්ලෝ කිසිසේත්ම කැමති නෑ. මේ එක එකනා දාන නීති නිසා තමන්ගේ සප්පාසුකම් නැති කරන්නේ. ඉතින් ඒක ඒ දෙමව්පියන් තුල ඇති වෙලා තියෙන මේක නොතක හරින ගතිය. මෙහෙට ඇවිල්ලා බලනකොට මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතනවා ටවුනට ගිහිල්ලා බලනකොට ඇයි වදේ මේ එලි පහලියෙම නෙමේ ඔක්කොම දෙල්ලන්නට ඉතින් අපි දැන් කොච්චර ඒකට ඉන්තුරන් සකස් කර ගන්නවද බලන්න ඒක ගණන් නොගෙන ඉන්න. අපි එහෙ තිබ්බනම් මෙවුවා මේ බයලජ්ජාව නැති කරන අමන අමන වැඩ. නමුත් මේ යන්නේනකොට ඉන්නකොට ඒක අපිට ගාණක් නැතුව යනවා. ඉතින් ඒ ගාණක් නැති එක ඥානගත වෙලා ඊගාව પરම්පරාවට එනකොට කිසිම තැකීමක් නැහැ. ඉතින් ඒ නිසා ලංකාව වගේ රටක අර තිබුණ දේශීය කෘෂිකර්ම ආර්ථික වෙනුවට අද ඇඟලුම් කර්මාන්තයේ සහ ගෘහ සේවිකාවන් හරහා තමයි දැන් හම්බ කරන්නේ. මේ ආර්ථික වශයෙන් යන හැටි. ඉතින් ඒක නිසා කාට හරි පුළුවන්ද මේ ඔක්කොම තියෙති මේ රට ජාති ඔක්කොම යනකොට මේ ආර්ය වංශයක් ගැන කල්පනා කරලා ලදයන් ඇඳුරකින් සතුට වෙන්න පුළුවන්ද කියලා බැලුවොත් මොන තරම් පෞරුෂත්වයක් තියෙන්න ඕනද රට්ටු මොන ජාති නැටුම් නැටුවත් අපි අපේ ලැජ්ජබයි තියාගෙන යන්න. එතකොට අපිට ඉදිරිපත් වෙන චෝදනා එහෙම නැත්නම් අනියන් චෝදනා දිහා බලලා නිහතමානීව ඕන කෙනෙක් චෝදනා කරපු දෙයින් තමන් තමන්ගේ වැඩේ කරගෙන යන්න අවශ්‍ය කරන්නා වූ ඒ පෞරුෂත්වය භාවනාවෙන් උපදින දෙයක්ද ඒ පෞරුෂත්වයේ තියෙනාට විතරද භාවනා කරන්න පුළුවන් කියන කාරණාව කිසිම කෙනෙකුට උත්තර දෙන්න බෑ. මම නැවතත් කියනවා ඒක. එවැනි පෞරුෂත්වයක් තියෙන කෙනාට විතරද භාවනාව හරියන්නේ? නැත්නම් භාවනා කරගෙන යනකොට එවැනි පෞරුෂත්වයක් හැදෙනවද කියන එක 50ට 50ට හිටලා තියෙනවා. බුද්ධ ආදී උත්මයන් වහන්සේලා ලෝකේ පහළ වෙලා දේශනා කරනකොට ඒ දේශනා කරන දේ හිත් වදින්නේ එවැනි ඥාන තියෙන එවැනි පෙරපින් තියෙන එවැනි ප්‍රාර්ථනා කරපු අයට විතරයි. සමහර විටක බණ ඇසීම නිසා බයලජ්ජාව පහළ වෙන අවස්ථාවල් නැත්තේ නෑ. ඒකටත් ඉඩ තියන්න ඕන. නමුත් ගොඩාක් වෙලාට පේනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට කීයෙන් කී දෙනෙක්ද අඳුනන්නේ බුදුහාමුදුරුවෝ කීයෙන් කී දෙනෙක්ද බුදුහාම කියන්නේ අහන්නේ කීයෙන් කී දෙනෙක්ද මේ බුදුන් කියලා තේරුම් ගන්න. දැන් අපි දැන් අපි අද පවතින ක්‍රමේ හැරියට ලංකාව වගේ රටක් ගත්තොත් එහෙම විශාල පිරිසක් මේ භාවනා කිරීම මේ ජීවිතේ නිවන් දැකීම අතහැරලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ වෙනකන් ඉන්නේ. ඒ කහගරිය ඇහුවොත් කොහොමද මෛත්‍රී බුදුහාමුදුරුවෝ අඳුරගන්නේ කියලා මේගොල්ලෝ හිතනවා 18 රියන් වෙනවා. වටේට රැස්සී දෙනවා. උඩින් යන්නේ ඉතින් මොකක් හරි තද්ද බල විකෘතියක් බලාගෙන ඉන්නවා මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකින්න. දැන් සරුවචනාංශේ පහළ වෙලා ඉන්න කාලෙත් සරුවචනාංශේ අඳුරන් ගන්න බැරි වෙච්ච අවස්ථාවල් කීපයක් ත්‍රිපිටකේ සඳහන් වෙලා තියෙනවා. අඳුර ගන්න පුළුවන් ගුණය දන්න කෙනාට. එහෙම නැතුව දිගෙන් පළලෙන් උසින් මහතින් අපි හඳුර ගන්න හදන මේ රූපයත් එක්ක සංසන්දනය කරන ගතිය මේ මාතෘකාවේදී ගැලපෙන්නේ නැහැ ඒක නිසා අපි හිතමු දැන් මම බුදුහාමරෝ මගේ ළඟට ඉස්සරහට අවිල්ල ඉන්නවා මේ බුදුන්ද කියලා දැනගන්න අපි ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න මොකෙන්ද කරන්නේ පාටෙන් හොයන්නද සද්දෙන් හොයන්නද ගදෙන් හොයන්නද රසෙන් හොයන්නද පහසෙන් ලබන්නද හිතලා ගන්නද ඒ වෙනුවට මෙහෙම කල්පනා කරන්න දැන් ඇස් දෙක වහගෙන මං ඉඳගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙන ඉන්නවා කියලා මං කොහොමද ස්ථාවර කරගන්නේ? මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා යම් කිසි කෙනෙක් කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඒකයි මේ බුදුහාමුදුරන ගණක දෙකම එකයි. වෙන විදිහට කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් වාඩි වෙලා ඉන්න වෙලාවේදී අස්පනා පිටම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම Taman දන්නවනම් මම දැන් වාඩි වෙලා ඉන්නේ කියලා ඒ අත්දැකීම මොකද්ද? ඒක තමයි බුදුහාමුදුර අත්දකින්න අත්දැකීම. කාටරි අවශ්‍ය නම් බුදුන් කවුද කියලා දැනගන්න කාටරි අවශ්‍ය නම් බුදුහාමුදුරත් එක්ක කෙලින්ම ප්ලග් වෙන්න කිසිම සම්බන්ධ වෙන්න Tamange මේ ලැබිච්ච කය අරගෙන හොඳට පట్టල වාඩි කරලා මේ මම ඉඳගෙන ඉන්නවා මම ඒක දන්නවා කියනට යම් සතුටක් ඇති වෙනනේ ඔන්නෝග තමයි සන්තුට්ඨා සන්තුට්ඨා සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස් මේ ඉඳගෙන ඉඳීම සතුටක් ඉඳගෙන ඒ බව දැන ගැනීම සතුටක්. ඒ ඉඳගෙන ඉන්නකොට සැහැල්ලුවෙන් වාඩි වීම මිනිසිට කරන්න පුළුවන් දෙයක්. ඒක ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව මැරෙන කී ලක්ෂයක් ඉන්නවද මිනිස්සු? ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නේ ඇවිදිනකොට ඇවිදින බව දන්නේ කනකොට බොනකොට යනකොට එනකොට ඒ බව දන්නේ නැතුව අපි හිතනවා මෛත්‍රී බුදුහාමරෝ දැක්කට පස්සේ නිවන් දකින්න පුළුවන් මේ කියලා. ඒ නිසා කවදා හරි හිතනද තමන් මේ හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දාන්න. හුස්ම හෙලනකොට හෙලන බව දාන්න. ඒ දන්නවා කියලා කියන්නේ මේ ආසාවෙන් දන්නවා කියන එක නෙවෙයි මොකෙන්ද සහතික කරලා කියන්නේ. මොකෙන්ද ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂණය කරන්නේ. මොකෙන්ද සපෙලා උත්තර දෙන්නේ. ඒකට කියනවා අපදානේන සම්පායති කියලා. තමයිතේ චරිතයෙන් ඔපෙලා කියන්න පුළුවන් වෙන්නේ. අන්නේ දේ දන්නවනම් ඒ දේට සතුට ඇති කරගත්තොත් මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම තමයි ලෝකේ දෙන උස්සස්ම සතුට. කනකොට කන බව දැන ගැනීම තමයි උස්සස්ම සතුට. ආස්වාස කරනකොට ආස්වාස කිරීම තමයි උස්සස්ම සතුට. ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාස කිරීම තමයි උස්සස්ම සතුට කියලා. යම් කිසි කෙනෙක් තේරුම් අරගත්තොත් ඒකල දවස පුරා එක විනාඩියක් එක හුස්මක් එක චිත්තක්ෂණයක් මේ සතුට ලබන්න උපයා උනන්දු වුණොත් ඒ උනන්දු වෙන එකට මොකද්ද තියෙන බාධාව කියලා බලන්න. ඒක තමයි බුදුහමසෝ කියලා හිතාගත්තා නම් ඒ තමයි ඍජු අත්දැකීම බුදුන් අත්දකින්නවා කියන්නේ ඕකයි කියලා හිතාගත්තා නම් කොච්චරක් අපි උනන්දු වෙයිද මේ Taman ඉන්න ඉරියව්වට ප්‍රේම කරන්න නැත්නම් තමන්ට තමන් තමන්ගේ උතුම්ම යාළුවා බවට පත් කරන්න. ඉතින් ඒ සඳහා අපි මේ කෑමට, ඇඳුමට, සේන ගෙවල් දොරවල් වලට යාන වාහන වලට ප්‍රේම කරන්න පටන් ගත්තොත් ඒ ප්‍රේම කරන හැම චිත්තක්ෂණයකම තමන් තමන්ට වෛර කරනවා. ඒ කරන හැම චිත්තක්ෂණයම තමයි වර්තමානයේ වෛර කරනවා. ඒ නිසා අපි මේ හැම දෙයක් පිළිබඳව නව කර්මාන්ත නව පරිේශන කරන හැම වෙලාවකම ඒකෙන් පේන්න තියෙන මේ මම දැන් මෙතන කියන එකට වෛරයකින් තමයි ඥානෙ පහළ වෙන්නේ. නම් කිසි කෙනෙකුට මුළු හදින්ම මේ මම දැන් මෙතන කියන එකට එළඹ වාසය කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒක තමයි උස්සස්ම සතුට කියලා තේරුම් ගන්න පුළුවන් නම් යාට තේරීවි මේ සතුට ගන්න කොච්චර මේ පරිේශන තෘෂ්ණාව අපට බාධා කරනවද කියලා. අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතනවා වෙන කෙනෙක් ගැන හිතනවා වෙන තැනක් ගැන හිතනවා කොහොම හරි අර වර්තමාන මොහොතේ හිත තියන්ට නොදෙන ජීවන රටාවක් තමයි අපි ළඟ තියෙන්නේ. ඉතින් මේක තමයි පෘථග්ජනයයි කියන්නේ. පෘථග්ජනයා ඉන්නේ නම් වර්තමාන මොහොතේ තමයි. වර්තමාන මොහොතේ තමයි. නමුත් කවදාවත් ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂණය කිරීමත් හිතනවා මහා කාලකණ්ණි දෙයක් කියලා. මහා මුස්පේන්තු දෙයක් කියලා. මහා ඒකාකාරී දෙයක් කියලා. මහා කම්මැලි දෙයක් කියලා. මහා අසරණ කරන දෙයක් කියලා. මහා බය උපදවන දෙයක් කියලා කොහොම හරි වර්තමානයේ පිටපන්නන්න අපි උත්සාහ කරනවා. ඉතින් අපිට එහෙම පිටපන්නන්න උත්සාහ කරන සියලු දෙනාටම අපි ගෙවනවා. මේ අපිට එන්ටර්ටේන්මන්ට් දීලා අරයට මෙයාට බදු ගෙවාගෙන කියනවා පුළුවන් දන්න දහං ගැටයක් දාලා කොහොම හරි චිත්තක්ෂණේ පන්න ගනින් පන්නලා දීපම් මට මේක තමයි අපි උපේලා තියෙන දේ. ඒ මොකද හේතුව වර්තමාන මොහොතේ තමයි මේ උපරිම සැපේ තියෙන්නේ. ඒක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් පෙන්වන සැපය කිසිම ආමිෂයක රඳාපවතින දෙයක් නෙවෙයි. මනුස්සයන්ට හම්බෙලා තියෙන උප්පත්තියෙන් හම්බෙච්ච ජාතක උරුමයක්. නමුත් ඒකට කතා කරන කෙනෙක් කවුද දැකලා තියෙන්නේ කියලා බලන්න. ඒකට කතා කරන්න බුදුරජාණන්සේ වක්‍රෝර්තින් කියනවා ඇඳුම් ගැන ඔච්චරම නටන්න එපා. කෑම ගැන ඔච්චරම නටන්න එපා. සීනාසන ගෙවල් දොරල් ගැන ඔච්චරම නටන්න එපා. ඒකල මේ ලද දෙයින් සතුටු වීම ඇති වුණා නම් එයාට පොඩි අවස්ථාවක් තියෙනවා. ඒවා පිළිබඳව හිත හිතා කල්පනා කරනවා වෙනුවට වර්තමාන මොහොතේ හිත ගණ්ඩ එන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් ඒක තමයි මේ සතියෙන් මේ අප්‍රමාදයෙන් බුදුජානසේ ප්‍රධාන වශයෙන් උගන්වන්නේ ඒකට ක්‍රම සහ විදි. එහෙම නැත්නම් කියනවා නම් ප්‍රතිපදා පුළුවන් තරම් බුදුජානන්සේ තමන්වන්සේගේ අතීත ජීවිත වලින් ස්මරණය කරලා අපිට ගෙනත් දීලා තියෙනවා. ඒ නිසා ඒ ආරිවංශ සූත්‍ර දේශනාවේදී පුදුමාකාර බරසාරකමයකට කියනවා. ඇත්තටම සතිපට්ඨාන සූත්‍රය තමයි බෞද්ධයා ගොඩක් වෙලාවට මේ සතිය පිහිටීම සහ භාවනාවට මුල් තැන දීලා කරගෙන යන්නේ. ඒ කියන්නේ අඩු ගානේ සූත්‍රයේ වශයෙන් හරි පිළි අරගන්නේ බෞද්ධයා. ඒක බුදුජාණන් වහන්සේ ආනිසංස හතක් දේශනා කරනවා. සත්‍යපට්ඨානෙ උගන්වන්න ඉස්සර වෙලා. ඒක ආයනෝ අයම් බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමන සාත්තකමාය ඥායස අධිකමාය නිබ්බානස්ස සච්චිකිරියාය කියලා. ඒ කියන්නේ මේක කෙරුවොත් ඒකාන්තම ප්‍රතිඵල තියනවා කියලා සද්ධාාවක් ඇති කරනවා. මේ ආර්යවංශ සූත්‍ර දේශනා කරන්න ඉස්සලා පද 8කින් වර්ණා කළ ඉවරලා තමයි බුදුජානනාංශයේ මේ මේ සන්තුට්ඨිය ලබා ගැනීම පිළිබඳව බුද්ධ ආදී උත්තරමෙන් වහන්සලා ගෙනාව මේ ආර්යවංශය පෙන්වන්නේ. චත්තාරෝ මේ භික්කවේ ආර්ය වංශා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බා නසංකීයති නසංකී සම්ති අපපති කුට්ටේ අපපතිකුට්ටේ බ්‍රාහ්මණේහි ශ්‍රමණේ බ්‍රාහ්මණේහි බුදුන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් දන්නවනම් මේ ලදයම් සතුටකින් ලදයම් සිවුරකින් සතුට වෙන ගැටේ ලදයම් ඇඳු ඇඳුමකින් ඊට පස්සේ ලදයම් ආහාරයකින් ලදයම් සේනාසනයකින් ඒක තමයි ලෝකේ තියෙන අග්‍රම වූ වංශේ කාලයක්ම පැවතිලා කිසි කෙනෙක්ගෙන් නින්දාට ලක් වෙද්දී අග්‍රම වංශයේ අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤයි මේක චිර රාත්‍රඥයි මේ ධර්මයෙන් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා සනසිච්ච රාත්‍රී ගාන රාත්‍රඥයි කියනකොට බොහෝ රාත්‍රී කියන එකයි කියවෙන්නේ කවදාකවත් නැහැ වංශඤ්ඤා මේක තමයි අග්‍රම වංශේ පෝරාණයිතාමත්ම පැරණි අසංකින්නා මේක කවමදාකවත් කවුරු කොච්චර නැටුවත් මේක සංකර කරන්න බෑ මේක සරල සත්‍යයක් මේක ඍජු සත්‍යයක් මේක වණ කරන්න බෑ අවුල් කරන්න බෑ අසංකින්නා අසංකින්න පුබ්බා මම මෙච්චර කාලයක් පිටිපස්සට බුදුරු දැකලා තිනවා ඒ බුද්ධ ශාසන කිසිම දෙයක මේක සංකර වෙලා නැහැ මිනිස්සු විවිධ පරිේශන කරනවා ඇඳුම් වලට විවිධ පරිේශන කරනවා ආහාර වලට විවිධ පරිේශන කරනවා ගොඩගනි කර්මාන්ත වලට උත් ඔක්කොම පරිේශන පරාදයි ලදයන් ඇඳුරකට සතුට වෙන මනුෂ්‍යයාගේ සතුට ලදයන් ආහාරයකින් සතුට වෙන මනුෂ්‍යයාගේ සතුට ලදයන් සේනාසනකින් සතුට වෙන මනුෂ්‍යයාගේ සතුටට ඔය එක්කෙනෙකුටවත් කිට්ටු කරන්න බෑ ඒක නිසා ඒ කවුරු මොන જાතියෙන් ඇවිල්ලා මේ විභූෂණ පෑවත් මේ ධර්මයේ සංකර කරන්න බෑ. අසංකින්න පුබ්බා නසංකීයති මත්තර පහළන බුද්ධ මෛත්‍රී බුද්ධ ශාසනයට ඕනනම් ඉඳල් බලන්න ඒකෙදිත් ඔච්චරම තමයි අහන්න වෙන්නේ. නසංකීයති නසංකීසන්ති ඉස්සරහට වෙන්නෙත් නෑ දැනටත් නෑ. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤූයි ඕනම කෙනෙක් ඒ අල්පේච්ඡතාවයට ගිහිල්ලා ලද දෙයින් සතුට වෙනවනම් අන්‍යාගමික බමුණෙක්වත් අන්‍යාගමික තීර්ථකෙක්වත් ඒ මනසට නිඳා කරන්නේ නිඳා කරන්නේ අමනියෝ නිඳා කරන්නේ පෘථග්ජනියෝ ඒකෙන්ම දැනගන්න පුළුවන් මේ මිනිස්සෙන්ද සත්‍ය අකපයි සත්‍ය කරන මනුස්සයාට නිඳා කරලා අපාය යනවා ආර්යපෝ අදකලා පාය. නමුත් මොළ උකුණු මොලයක් තරම් නැත්තම් කියන උකුණු පුකක් තරම් කියලා කියන්නේ. මොලේ තියනවා නම් මේක කරන්නේ. අහිංසක මේ නිහතමානිකමට කවදාකවත් කවුරක්වත් වචනයක් කතා කරන්නේ ඉතින් මේ වගේ ಗುಣ රාශියක් ಗುಣ නමයක් තියලා තමයි බුදුන් කියන්නේ ඇඳුම ගැන ඔච්චර නටන්න යන්න බෑ අල්පේච්ච වයන්. ලද දෙයින් සතුටු වෙනවා. ආහාරය පිළිබඳව රස දේවල් කන්න එපයි කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් ජීවත් වෙනවට කාපියව ඛණ්ඩ ජීවත් වෙන්න එපා. මේ බර්ත්ඩේ පාටි එකයි මේ ඩිනර් එකයි මේ බ්‍රෙක්ෆාස්ට් එකයි මේ කොක්ටේල් පාටි වලට නේ කට්ටිය ජීවත් වෙන්නේ. ඒ වෙනකොට මේ ජීවත් වෙන්න කණ්ඩ. යෝගේ මේ සීනාසන ගෙවල් හදන්න ගියාම ලද දෙයකින් සතුට වෙන්න හදන්න. ඉතින් මෙහෙම කරනවා නම් ਸਰවඥංශය සඳහන් කරලා තියෙනවා කෙරුවටමදි තමන් නිහතමානී අඳුමකින් සැරසුණාටමදි ලද ලද වෙලාවක ඒක ಗುಣ කතා කරන්නයි කියන්නේ. ಗುණ කතා කරනකොට මේ සතුටු වීමේ ලෙඩේ සංක්‍රමණික ලේඛක පාඩපත් කරන්න ඕන. Tamanට මේ ලෙඩේ හදාගෙන අනික් අයට බෝ කරන්න ඕන. ඒකට කියන සංක්‍රමණික රෝග contagious diseases. සාක ඕනම කෙනෙක් යම් තැනක ඉඳලා මේ ලද දෙයින් සතුටින් පටන් ගත්තා නම් එයා ඇසුරු කරන්න එන්නෙම ඒ වගේම පින් තියෙන ඇත තමයි. ඒ වගේම ලද මනාප සිවුරක් මනාප ආහාරයක් මනාප සීනාසනයක් ගයක් ඇඳක් පුටුවක් නොලැබුණයි කියලා දැවෙන්න එපා. ඕක දිනු කරගත්තයි කියලා හරියන්නේ අපිට කර්ම ශක්තියට ලැබෙන්න ඕන එක තමයි ලැබිලා තියෙන්නේ. මිලිකලා ගත්තයි කියලා. උපක්‍රම කරන්න කියලා. ඒ ඔය හරියන්නේ හරියන්නේ බබා උපන් ලබා උපන් හැරෙපයි බබා හම්බ වෙන්න. එත වෙන මොන කරන්නේ? ඒ හම්බ වෙන බබා යකා වුණත් බබා තමයි. විසි කරන්නේ. ඒ වගේ එකක් තමයි මේක. තේරුණාට අපිට එහෙම නෙවෙයිනේ උගන්වන්නේ. එහෙන් බෑ අපි ඒකට වැඩි හොඳ එක ගන්න ඕනේ. ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් මොනවද කියන්නේ? අඩු ගානේ කල්බදු ක්‍රමයට හරි අරගෙන බුදියලා බස්ස ගෙවන්න. ඒකනේ දැන් ඔක්කොමලා කරන්නේ. ඉතින් ඒක නිසා නොලැබිච්ච දෙයකට තැවෙන ගතිය තමන් තුළ තියෙනවනම් තමන්ට ඒක තමන්ට තමයි තේරෙන්නේ මේ ලද දෙයට තියෙන द्वේෂය තමයි නොලද දෙයට තියෙන ආසාව කියන්නේ. ඒක භව තණ්හාව ඉදලා විභව තණ්හාවට යනකොට කියනවා අපි යම් කිසි Taman ළඟ තියෙන දෙයක් වෙනුවට තව එකක් කැමති වෙනවා නම් ඒ මීට වැඩි අරක හොඳයි කියලා ඒ කැමති වෙන ප්‍රමාණයට Taman ළඟ තියෙනකට වෛර කරනවා ඒකට වෛර නොකර වෙන එකකට යන්න බෑ. ඒ නිසා විභව තණ්හාව කියලා කියන්නේ භව තණ්හාව කියලා කියන්නේ තියෙන දේට ආස කරන එක. කාම තණ්හා භව තණ්හා. නමුත් ඊට වැඩිය හොඳ එකක් ගැන අපේක්ෂා කරලා හිතන හැම වෙලාවකම එයා හොඳ අරදී තියෙන හොඳ සාධාරණීකරණය කරන්නේ මේ Taman ළඟ තියෙන දේට වෛර කිරීම හරහා. එතකොට මේ තණ්හාව හරහම වක්‍රව ද්වේෂයක් හට ගන්නවා තමන් ලැබපු දේවට. ඕක තමයි මානසික රෝග වලට ප්‍රධානම හේතුව. ඒක බටහිරෙත් පිළිගන්නවා. මේ තමන් ළඟ තියෙන දේට තියෙන මොකද්ද බීතිකාවක්, භ්‍රාන්තියක්, ද්වේෂයක් තියෙනවා අපට. ඒ द्वේෂය හැමදාම වැඩ කරන්න පටන් අරගත්තා පස්සේ මනස විකෘති කරනවා. ඒකට හේතුව මොකද? අපි මීට වැඩිය හොඳ එකක් අපේක්ෂා කරනවා. වැඩිය හොඳ එකක් අපේක්ෂා කිරීම හරහා මේ ලැබිච්ච එක නැති නිසා අලද්දාච චීවරන්න පරිතස්සති. නොලැබුණු සිවුරක් ගැන තැවෙන්න එපා. ලද්දාස චීවරං අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණපඤ්ඤෝ පරිපුංච යම් හේකින් අපි හිතමුත් අපි හිතූපැතු ආකාරයේ ඒ වර්ණ තියෙන ඒ දිගපල්ල තියෙන ඒ නූල් තියෙන සිවුරක් ලැබුණයි කියලා ලැබුණත් ඒක පාවිච්චි කරනකොට ඒක පිළිබඳ ආශාවක් ඇති කරන අනේ මේක නැති නොවෙන්න ඕනයි කියලා ඒකට බැඳීමක් ඇති කරගෙන පාවිච්චි කරන වෙනකොට මේක කෙලස් කැපීමේ කටයුතර පාවිච්චි කරන්න කියනවා. එහෙම නැතු මේ කාට හරි පෙන්නඳ අඟවන්න මට විතරයි හම්බුනේ උඹට නෑ කියන කතාවනේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පෙන්වන්න හදන්නේ. හැම වෙලාවෙම අල්ලපු ගෙදරට වැඩි ලොකු එකක් ගන්න කියලා නේ කියන්නේ. නමුත් මේක ප්‍රයෝජනෙ සලකලා ගන්න ගියොත් ලැබිච්ච දේෙන් පවා කාටවත් කියලා සුබ දවන්නෙත් නෑ, Taman කියලා සුබ දව ගන්නෙත් නෑ. ඉතින් ඒ නිසා මේ පාවිච්චි කරන බඩු වැඩි වෙන්න වැඩි වෙන්න මේ සමීකරණය සංකර වෙනවා වැඩි. පුළුවන් තරම් අල්පේච වෙන්න වෙන්න තමයි මේ ප්‍රශ්න මතුවෙනවා අඩුයි. ඒක නිසා බුදුජානනාංශයකට ආදර්ශයක් පිළිහිටවලා තමයි පිටුම් පෑවේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා නච චීවර හේතු අනේසණං අපච්චූපං ආපජ්ජති. සිවුරක් අවශ්‍ය කරන සිවුරක් හම්බුනායි කියලා දායකයන්ට නොමනා තාලෙට ඉඟි කරලා ලබා ගන්න යන්නත් එපා. ඒක මනසේ තියෙන පුදුම ෂටගතියක්. Tamanට අවශ්‍ය දේ ලබා ගන්න ඕනේ නම් වහින්ගරෝ භාෂාවෙන් ඒක කියන්න පටන් ගන්න. කීලවල ලබන්න පුළුවන්. ලැබුවට මොකද ඒක කවදාහක්වත් අර අහිංසක සතුට දෙන්නේ නැහැ. ඒ නිසා නැච චීවර හොතු අනේසණං අපපති රූපං ආපජ්ජති. ලැබෙන දේ මිස මේ ලැබෙන්න ඕන දේ පිළිබඳව මේ ෂටගති මායාවගති කුහනා ලපනා නිජගින්සනතා ආදි වශයෙන් කියලා ඒවට අපි කියන්නේ සංඝ ගැට කියලා. අපිට යමක් අවශ්‍ය නම් අපි දායක වට ගන්න එතෙන්ද වගලා ගන්නේ ඔයගොල්ලෝ හැරෙනකොට වැඩේ වෙලා ඉවරයි. වට වෙනමම නීති පොත් වගේ තියෙනවා සංඝයා අතර සංඝ ගැට කියලා જાතියක්. මොකද ඕගොල්ලෝ ගාව කැත්ත පොල්ල තිබුණාට අපි ළඟ දැලි පීයනේ තියෙන්නේ. කැපෙනවා තේරෙන්නේ නැහැ. පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ જાතියක් තමයි මේ සංඝයා කියලා කියන්නේ. බුදුජානනාන්තය මේව උගන්වනකොට ඊටාම සියුම් හැම දෙයක්ම තියෙනවා මේකේ. ඒක ගිහි ජීවිතක හිතන්නවත් බෑ. කොහොමඩක්වත් හිතන්න බෑ. ඔය මොන මොන එක්ස්පර්ටිස් එක ගත්තත් මොන විශේෂක දක්ෂ වුණත් ඇති කරන්න බෑ. මම නිකමට නිදර්ශනෙට කියනවා. මම කොල්ල කාලේ පැවිදි වෙන්න ඉස්සර කෙල්ලොත් එක්ක ඉතාම සමීප ඇසුරු කරලා තියෙනවා. ඉතාමත් මේ කියන්නේ මේ මං ගෙදරත් කෙල්ලෝ 6 දෙනෙක් හිටියා. පන්තියට ගියත් කොහේ හිටියත් මයිලගේ වෙනසකුත් නැහැ. ගහබැන ගන්න තරමට යනවා. ඉතින් ඒක නිසා දැන් පැවිදි වුණාට පස්සේ අවුරුදු 20ක් විතර කිසිම කෙනෙක් ඇසුරු කරන්නේ නැතුව කැලේට ගියා. කැලේට ගියාට පස්සේ අර ඒක ආශ්‍රය ඇසුරු කරපු පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලට දැන් එන්න බෑනේ මයි ගාවට. ඉතින් ඔක්කොම මට චෝදනා කරනවා ඉස්සර අපිත් එක්ක ජොලිය කතා කරුවා දැන් මොකද නිකන් සිවුරක් පොරවන උඩ උඩට වෙලා වටත්තක් තියාගෙන අපිට නිකන් අමුතු જાතියක් කරන්න හදනේ ඇයි ඉස්සර හිටපු විදිය හොඳ නැද්ද කියලා මම කියන්නේ ඒකේ බැරිකමක් නැහැ මට ඕන වෙලාවක කරත හැකි මේක වඩා හොඳයි ඇලි ගලි වාසියක් නැතුව ඉන්න පුළුවන් කියලා ඊට පස්සේ නෑ නෑ ওই ජීවිතේ භාගයයි එහෙම නෙවෙයි එනවනම් බજાર එකට බහින්ද අපිත් එක්ක එන්න ඊටසේ මං කවත් ඔපි දැන ගියව. බුදුරජාණන් වහන්සේ භික්ඛුණී විභංගේ උබන්තලා උගන්ලා තියෙන දේ ගෑනු දන්නේ අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ ගෑනු දිහා බලලා තියෙන සර්වඥතාඥානෙ. ඒක අපට කියනවා මේ පොත් ටික දන්නේ නැත්නම් බහින්න එපා මේක දැනගනින් කියලා. කවදාකවත් ස්ත්‍රියවට ස්ත්‍රියව ගැන දැනගන්න හම්බ වෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ ස්ත්‍රියව ගැන දැනගන්න තරම්. අපිට කියලා තියෙන එක අනිවාර්යයෙන්ම අපේ කෝස් එකේ කැහැල්ලක් භික්ෂුණී විභංගය දැනගන්න ඕන. භික්ෂුණියක් භික්ෂු විභංගය දැනගන්න ඕන. ඒකේ තියෙනවා සම්පූර්ණ මේ ලිංග දෙක අතර වෙනස නෙවෙයි මනසක් වැඩ කරන හැටි. කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක. ඒ විස්තර විස්තර කරනකොට අපිට පළවෙනි පන්ති අත්දැකීම නැති වුණාට මේ මූලධර්ම දැනුම බුදුජානන්සේ කිසිම දෙයක් වසංගලා නැහැ. ඒ සතුට කවදාකවත් ලබන්න බෑ අපිට මේ සතුට ලැබීම සඳහා මුළු ජීවිතේම ගත කරන පෘථග්ජනයන්ගේ ජීවිතයත් එක්ක බලනකොට ඒක නිසා නොලද ශූරකට නොලද ඇඳුමකට නොලද කෑමකට නොලද ගෙවල් දොරවලට අනවශ්‍ය විදියට අනේසන කියලා කියන්නේ ඒසන කියලා කියන්නේ පරිේශන වලට අනවශ්‍ය දේවල් වලට කියන්නේ කුහකකම් වංචනික ගති ෂට ගති මායාව ගති කරන්න යන්න එපා ඒක අන්තිමට හිතට දෙස් දෙනවා හිත පෙරෙනවා යම් කිසි වෙලාවක Tamanට යැපෙන්න පුළුවන් මට්ටමට ආවයි කියලා හිතන්න මේ සන්තෝෂය කියන්නේ මොකද්ද කියලා දැනගෙන ලදදීන් සතුට වෙනවයි කියලා. කවදාකවත් ඒක හේතු කරගෙන දැන් මට නම් තේරෙනවා ජාම බේර ගන්න හැටි මට තේරෙනවා අල්පේච්ච වෙන හැටි මට තේරෙනවා ලදදීන් සතුට වෙන හැටි කියලා. ඒක දන්නේ නැති කෙනෙකුට පහත් කළා සලකන්න එපයි කියලා තියෙනවා. මොකද මේ කාරණා විතාම ගැඹුරු දෙයක්. මුළු ලෝකෙම දන්නේ නැහැ. ඒ නිසා මට විතරයි තේරෙන්නේ අරයට තේරෙන්නේ නැහැ කියලා අත්ුක්කංශන පරවම්බන කරන්න යන්නත් එපා. Taman පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය නියතමානී වෙනව නැත්නම් අල්පේච්ච වෙන අතර පුළුවන් තරම් සතුටින් ඉනෝ අනිගොල්ලෝ සුඛෝපභෝගී උපභෝග පරිභෝග වස්තු හොයනවා සතුට සඳහා. කිලෝරක් නැතුව හොයනවා. හොයන්න හොයන්න දුකටපත් වෙනවා. ලුණු වතුර බොන්නා වාගේ. ඉතින් ඒගොල්ලෝ පහත් කළ ගල කන්න යන්න එපා. ඒ නිසන්නවනේ දවසක් සුදුහමරු කෙනෙක් එක්ක ඥානানন্দ සෝංශේ පල්ලෙහාට බහලා යනකොට ඒ කුඹුර කුඹුරක් මැද යන්න තියෙන්නේ. ඒ යනකොට මේ වාහනයක මේ දෙන්න ගිහිල්ලා තියෙන නිසා ඒ සුදුහමතුරු කිව්වලු මේ මිනිස්සුය බලන්න රෑ දවල් නැතුව දාඩිය දාගෙන කුඹුරු කොටාන පුදුමාකාර මහන්සියක් මහන්සි වෙනවා මොන තරම් තණ්හාවක් තියෙන්න ඕනද මේ මිනිස්සු මේ අවුවේ මේ වැටිලා මේ කටයුතු කරන්න කියලා. එතකොට ඥානදාමඳුර කිව්වලු ඒක නම් ඇත්ත තමයි මොස හම්බ කරන දේ වැඩිම උද්දම කොටස දෙන්නේ බුදුහාමුදුරන්ට ඊගාවට අපිට දාන දෙන්නේ. ඉසාවිට කිසිසේත් මේ මනුස්සයා මේ හම්බ කරන ක්‍රමයේ පිළිබඳව පහත් කළ සලකන්න ක්‍රමයක් නැහැ. මොකද මේ මිනිස්සු තමයි අපට දාන ටික ගෙනත් දෙන්නේ. මොකද මේ මිනිස්සු 100ක් සැප පිණිස නෙවෙයි වැඩ කරන සමාලාට. ඒ නිසා අපි මේක දන්නේ නැති කෙනෙක් දැකලා යා මේ සැප විඳින්න හදනවා උපභෝග පරිභෝග වස්තු සඳහා මැරෙන්න හදනවා ව්‍යාපාර කරනවා කියලා කිසි කෙනෙක් පහත් කළ සලකන්න යන්න එපා. මොකද මේ පහත් කිරීමෙන් යමනසල් ධර්මයක් ලැබෙන්නේ නැහැ. අපිට ගුණයක් වෙන්නේ නැහැ. අපිට නික්ලේශී වෙන්න ඕනේ නම් ඒ මනසට පුළුවන් වෙච්ච වෙලාවේ එයා ලෑස්තිලා ආපෙලාවේ ධර්මයේ කියලා දෙනවා මිසක් කවදාකවත් මේ පහත් කර සැලකීමෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. එතකොට නූපන් කෙලස් වර්ගයක් උපදිනවා. ඒක නිසා අනේ අර අනේසන අපත්‍යරූප කරන්නේ නැතුව වගේම අත්ුක්කංශන පරවම්බන කරන්නත් එපා. මගේ පෙරපිනකට මම මේ බණ අහලා තියෙනවා. මගේ පෙරපිනකට මට පුළුවන් සාමාන්‍යයෙන් නිහතමානී ජීවිතයක් ගත කරන්න. මට ඒකේ සතුටකුත් තියෙනවා. මේක වැවෙනවා, වැඩෙනවා. එතකොට පේනවා අපේම පවුලේ අය නැත්තම් කිට්ටු යාළුවෝ ඒ කට්ටිය එහෙම ගණන් ගන්නෙම නෑ. ඒගොල්ලෝ පුළුවන් තරම් පරිභෝජන සුඛෝගී ජීවිත ගත කරනවා. ඒගොල්ලන්ට ඉඟි කරන්න යන්න එපා. එතකොට වෙන්නේ අහ කෑන්නයි ඔඩොක් වේදාගත්ත වෙනවා. ඒගොල්ලෝ වැඩි කරගත්තා වයි. කවදා හෝ ඒගොල්ලෝගේ පිනමෝරු වේලාවක ඒ තමයි ළඟට. ආපු වෙලාවේදී වෙලා බල කියලා දෙනවා මිසක් මේ දන්න දැනුම උගනගත්ත දේ අහක දාන්න එපා. දැන් මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ තියෙන මේ සාරය ගත්තොත් මේ කරුණු තුන දන්නවනම් සිවුරට ආහාරයට සහ සීනාසනයට එවැනි ධර්මතාවයක් ක්‍රියාවත් කරලා තේරුම් ගත්ත කෙනෙකුට බුදුජානකසේ සාහිතිකයක් දෙනවා. කවදාකවත් අධිකුසලයට කම්මැලිකමක් එන්නේ එන්නකොටම ඊගාවට කරන්න තියෙන දෙයට නිවන් ලැබීම සඳහා කළ යුතු අධිකුසලයට ඉබේම ඇදලා යනවා. ඒකේ නා උතුරු කුරුදි වෙන්නේ හිටියත් දකුණු කුරුදි වෙන්නේ හිටියත් නැගෙරේ හිටියත් බස්නායේ හිටියත් තියෙන දේ නෙවෙයි හොයන්නේ ඊට වඩා හොඳ ප්‍රතිපත්තියක් ඊට වඩා හොඳ ශික්ෂාවක් ඊට වඩා හොඳ කුසලතාවයකට යනවා බලක්කන්න බෑ හරියට කාන්දම් කැල්ලක් උතුරට අදිනවා වගේ තමයි ඒක නැති කෙනා අනිවාර්යයෙන්ම අදින්නේ සුඛභෝගී දේවල් වලට උපභෝග පරිභෝග වස්තු වලට සිව්පසේට ඉතින් මේ දෙකම මේ ලෝකේ වැඩ කරනවා අන්න ඒක වැඩ කරාට පස්සේ අකිනෙකට හිතුනොත් කෙනෙකුට අවශ්‍ය වුණොත් කොහොමද මේ සන්තුට්ටි නැත්නම් සන්තුට්ටි පරමන්දානම් කියලා බුදුහාමුදුරු කියන විදිහට මේ සන්තුට්ටිය ලබන්නේ කියලා බුදුජානනාචේ සූත්‍ර කීපයකම පෙන්ලා දීලා තියෙනවා ඒ දෙයට පෙළඹෙන එකනට මනස සකස් කරගත යුතු ආකාරය අපි ඒකට කියනවා මේ යෝනිසුමංසකාරය කියලා නැත්නම් නුවණින් කල්පනා කිරීම කියලා බුදුසෙන්සේ සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම චූලසුඤ්ඤත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒකට හේතු වෙන්නේ ආනන්ද සාංශි බුද්ධ ඥානසී ළඟට ඇවිල්ලා වැඳලා අහනවා දවසක් මට බඳකයි ඔබ වහන්සේ මේ නිකුරෝධාරාමේ වැඩ ඉන්න වෙලාවක මම මේ ශුන්්‍යත විහරණයෙන් ඉන්නවා මම ශුන්්‍යත විහරණයෙන් ඉන්නවා කියලා ඔබ වහන්සේ වචනයක් කතා කරා ඒක ස්වාමීන් වහන්සේ මම හිතාගත් එක හරිද නැත්තම් මොකද්ද ඔබ වහන්සේ මේ ශුන්්‍යති විහරණින් ඉන්නවයි කියන එක කියන්නේ කියලා බුදුදහමසේ විවේක වේලාවක ඇවිල්ලා පරණ සිද්ධියක් මතක් කරනවා. ඒකට බුදුදහමසේ සඳහන් කරලා තිනවා ආනන්ද මං ඒ වෙලාවේ හිටියේ ශුන්්‍යති විහරණේ තමයි. උඹට ඇහිච්ච විදියත් හරි කියප එකත් හරි. ඒ විතර නෙමෙයි මං කොයි වෙලාවෙත් ඉන්නේ ශුන්්‍යති විහරණේ. ඒකට කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපේ ගේ දැනගැනීම පිණිස මේ ශුන්්‍යති විහරණේ අපට කියලා දෙන්නේ කියලා. ඒක මේ මේ ශාසනයේ ශුන්්‍යතාවයේ පිළිබඳව බුදුජානන්සේ කරපු විවරණය තේරවාද ශාසනයේ එච්චර ඒක විශේෂණය කරේ නෑ මහායාන ශාසනය ගොඩාක් විස්තර කරලා තියෙනවා හැබැයි මේ මහායාන ශාසනයටත් පදනම තියෙන්නේ මේකේ තමයි තේරවාද ශාසනයේ තියෙන සූත්‍රවල තමයි. ඉතින් මේ චූල ශුන්්‍යත සූත්‍රය යතින් හරි ලස්සන කතාවක් කියනවා. බුදුජානන්සේ කියනවා ආනන්ද දැන් අපි ඉන්නේ පූර්වාරාමේ. ජේතවනාරාමේ ඉස්සරහා ඉසහාක මහෝපෝෂක ආහදව පූර්වාරාමේ. දැන් මේ පූර්වාරාමේ ඉන්න අපට මේ ගමේ තොටේ ගෙවල් වල ඉන්න මිනිසුන් තියෙන විදිය හරකා බාන ප්‍රශ්න නැහැනේ. අලියත්තුන්ගේ ප්‍රශ්න නැහැනේ. අත්‍රම් මිනිමිට පිළිබඳ ප්‍රශ්න නැහැනේ. අර සමාජ කටයුත්ත මේ සමාජ කටයුත්ත අර මරණය මොකක්වත්ම නැහැනේ. ඒ නිසා අපි අරන්නේ ජීවත් වෙන තාක්කල් ගන්දරවල් වල තියෙන ගොඩාක් ප්‍රශ්න සම්බන්ධ මානසික අසහන වලින් අපේ හිත ශූන්‍යයි. මොකද අපි දන්නවා අපි ඉන්නේ අරන්නේ කියලා. ඒ නිසා අපිට මල ගෙදරක් උණයි කියලා ගියේ නැහැ කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. කිල්ලෙක් කොටාළු වෙලා ඉන්නවා අපිට ආර්ධන වතර එන්නෙත් නැහැ. වැඩ නැහැ නේ යන්නේ නැහැ අලියෝ මොකද හරක් මොකද මොකුත් නැහැ නිසා උඹට තේරෙනවද අපේ හිත දැන් ශුන්‍ය හැබැයි ආනන්ද උඹට තේරෙනවද අපිට මේ අරන්නේ ඇතුලේ තියෙන දුෂ්කරතා ටිකක් තියෙනවානේ අපිට ඕන වෙලාවට උණු වතුර නැහැ ඇල් වතුර නැහැ අරක නැහැ මේක නැහැ ඒ නිසා අපේ හිත පොඩ්ඩක් ශූන්‍ය භාවයෙන් අඩුවක් තියෙනවා නැත්නම් ශූන්‍ය භාවයට කැළලක් තියෙනවා අරණ්‍ය ජීවිතයේ ගමේතරේ ජීවිතය වගේ හැප නැහැ. ඒ අතින් ශූන්‍ය නැහැ. අරතරන් විශාල දෙයකින් හිත මේක කියන්නේ මෙහෙමයි ගමක ගංගෙදරක ජීවත් වෙනකොට තියෙන දහසකුත් එකක් කංකටලු අසහන දෙවිලි තැවිලි වලින් හිත ශූන්‍ය වුණාට අරණ්‍යයක් කටයුතු පිළිබඳව හිතේ දරත තියෙනවා. මේකේ අපිට ඕන කරන්නේ ඕන ඕන වෙලාවට නොලැබවා තියෙනවා. ඒක නිසා එයාට බුදු කෙනෙක් කියනවා දැන් ගමක් අතහැරලා ලෝකයක් අතහැරලා අරණ්‍යයට ආව නිසා මෙච්චරක් කරදර අඩු හැබැයි මේක නම් ටිකක් තියෙනවා තමයි. ඒක නිසා නරකද මේ අරණ්‍යයේ පිළිබඳ විහිදෙන හිත කයට කොටු කරගත්තොත් එතකොට අපිට ගමක් ලෝකයක් පිළිබඳ දුකක් නැති වෙනවා අරණ්‍යයක් පිළිබඳ දුකක් නැති වෙනවා හැබැයි කයක් පිළිබඳ දුකක් තේරෙන්න පටන් ගන්න වෙන්නට වඩා මේක කයේ තියෙන පුංචි පුංචි දේවල් පවා විශේෂයෙන් කැපිපෙන්න පටන් අර ගන්නවා එතකොට බුදුජානක කියනවා කයේ කවදාකවත් නැති දරත හට ගන්නා වෙලාවේ පරිලාහ හට ගන්නවා දැන් භාවනා කරලා කොටයක් උඩ වාඩිලා හිටියට අපේ හිත ඇඟේ බලන්න කොච්චර කොච්චර කඩිය දුවනවා වගේ ඇස් වහිනවා වගේ ඔඩුවට පයින් ගහනවා වගේ පුපුරනවා වගේ নানা ප්‍රකාර දේවල් එන්න පටන් ගන්නවා. ගෙදර ඉන්නකොට කම්මලේ වල්ලට හෙන ගැහුවට ගාණක් නැහැ වගේ ඌව නැතුව නෙවෙයි. ගාලල්ල. පොඩි හිතෝදී නීට වැඩිය බරපතල දේවල් නේ වෙලාවේ. ඒ නිසා මේ පුංචි දේවල් ගැන කතා කරන්න ඉඩක් නැහැ. දැන් මේ ආවට පස්සේ වනමුකේ පෑදුවා වගේ ශරීරයෙන් කවදාකවත් නැත්තරම් විශේෂයෙන්ම මේ වගේ වැඩමුළුවක මුල් දවස් තුන කුඹුරු කොටනකොට ඉන්නේ නැත්තරම් ඇඟට වේදනාවක් එනවා. ආමි ට්‍රේනින් එකක් දෙනවට වැඩිය ඇඟට වේදනාවක් නෑ මුකුත් නැතුව කවුරු හරි කන්න දෙන දෙයක් කාලා අතක් පිට අතක් තියන්නේ නිකන් ඉඳලා <laughs> ඒ මොකද ඒ අර පුංචි දේ ලොකු කරලා පෙන්නනවා. මෙන්න මෙතෙන්දි පුදුරජාන්සේ ලස්සන වචනයක් කියනවා. පුදුරජාන්සේ කියනවා දැන් කයේ දරතය, කයේ පරිලාහය වෙනදට වැඩි ඉස්මතු වෙලා පේනවනේ. ඉස්මතු පේනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට බුදුහාමුදුරුවෝ අපිට සාක්ෂි වෙන්න පුළුවන් අපේ කය අපිට කරදර කරන්න හැටි. ඊගාව පරිච්ඡේදයේ බුදුහාමුදුරුවෝ කියනවා මේක මානෙනික් දරතයක් විදියට හෝ පරිලාහයක් විදියට ගන්න එපා මේක ප්‍රමෝදයක් කරගන්නයි කියලා. මේක ප්‍රීතියක් කරගන්නේ කියලා. මේක සති සම්පජඤ්ඤයක් කරගන්නේ කියලා. මේක පස්සද්ධියක් කරගන්නේ කියලා. මේක සුඛයක් කරගන්නේ කියලා. මේක උපයාගත් දෙයක්. ප්‍රතිපදාව නිසා මට ලැබිච්ච දෙයක් කියලා අර කයෙන් පැමිණෙන නුහුරු නුපුරුදු මේ දරත ගති ප්‍රමෝදයක් පහල කරගන්න කියන එක තමයි බුදුචානන්ස මේ යෝගාවචරයට කියන්නේ සන්තුට්ඨාය සන්තුට්ඨ සන්තුට්ඨසායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ටස්ස මේ කයෙන් පැමිණෙන වේදනාව සතිය තියෙන බවට ලකුණක් කරගන්නේ. ඊවල දොරවල් ඉනකොට අපිට මේව බලන්න වෙලාවක් නැහැ. බොහෝ දහසකුත් එකක් ප්‍රශ්න නිසා අපිට මේව චෝදනා කරන්න වෙලාවක් නැහැ. නමුත් මේ පැමිණෙන කයේ දුක ප්‍රතිපදාව නිසා මට උපේපු දෙයක්. සතිය නිසා උපේපු දෙයක් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා කියනවා මේක පැමිණීම සතුටක් කරගන්න කියලා ඕක කියලා දෙන්න අවුරුදු කීයක් බණ කියන්න වෙයිද කියලා හිතන්න. කමඨාන් සුද්ධ කරනකොට බලන්න ඒ මතුවෙන හැම දෙයකටම චෝදනා පත්‍ර දානවනේ. වරණගනක දානවා. ඉඳගෙන ඉන්නකොට රත් වෙනවා, සීතල වෙනවා, පුපුරු ගන්නවා, හරියනවා, කහ පාට එනවා, නිල් පාට එනවා. එන්න හැම දෙෙම අපේ තියෙන අසන්තුෂ්ඨ භාවය පේන ලකුණක් තමයි අපිට මේ gedaraක ඉන්නකොට තියෙනවට මහා පෙරලි දරත නැති බව තේරෙන්නේ. අරණ්‍යයක් ගැන හිතනකොට තියෙන මහා දරත නැති බව තේරෙන්නේ. අර කයෙන් එන පුංචි දේ අපි ලෝකයක් කරගන්න. ඉතින් එහෙම ලෝකයක් කරුවොත් එයා කරන්නේ බෑ මට භවනා හරියන්නේ අප්පා හරියට කල්පනා වැඩි. කකුල අමාරු වැඩි. එහෙම නැත්නම් මේ සාද්දත් එක බෑ. දැන් ගෙදර මේ වගේ හෙන ගහන එකක් ගිහිල්ලා ඒ මාලිගාවත් ලී මූල හයි කරන්න ගෙදර බලන්න ඒත් ගානක් නැහැ මොකද ඕගොල්ලෝ ගෙවල් වලට ගියාම ඕගොල්ලෝ මාලිගාවත් ලී මූලට වැඩිය සද්ද කරන ඕගොල්ලෝ කතා කරන්න ගියාම කවදාකවත් සීමාවක් නැහැනේ. කතා කරන්න ඕනේ වොලියුම් එක දන්නෙත් නැහැනේ. කතා කරන්න සීමාවක් නැහැ. ඒක නිසා මාලිගාවත් ලීමෝල තමයි. මීයාවට පස්සේ අපිට විශාල ප්‍රශ්න මේ කුරුල්ලෝ කෑ ගහන එක. මේ මැස්සෝ අහන එක. මේ දේවල් වලදී අපි මේ සන්තුට්ඨසායන් ධම්මෝ නායන් ධම්මෝ සන්තුට්ඨස්ස අසන්තුට්ඨස්ස කියලා මේක මමනේ ඉල්ලගත්තේ මගේ සතිය එන්නේ එන්නේ මගේ කයේ එන පුංචි දෙයක් පවා මට හොඳට තේරෙනවා ඒක හරියට ඇහැට කුණක් වැටුණා වගේ මේක සතුටක් කරගත්ත වෙලාවක් ගැන නිකමට හිතනද මේ බුදුජානන්සේ මේ රහසෙන් කියන පණිවිඩේ ශරීරයෙන් එන ඔක්කොම වේදනා මට දෙයි මතුවෙන්නේ මම දැන් 100%ක්ම ශරීරයත් එක්ක ඉන්නේ. එතකොට වායෝ ධාතුව කැපෙනකොට කම්පන චංචල දරණ ගති මතුවෙනවා. ආපෝ ධාතුව කැපෙනකොට කඳුළු ගලනවා, වැగిරෙනවා, පිදු කරනවා, පිඹුරෙක් වෙලා ගත්තා වගේ තද්ද වෙනවා තේරෙනවා. ආපෝ ආපෝ ධාතුව. තේජෝ ධාතුව ආපුවාම ඒක පැත්තක් රත් වෙන එක පැත්තක් සීතල වෙනවා. ඉඳගෙන ඉන්න පොළොව පාණ්ඩු කම්බල සෛලාසනේ වගේ ඕන රත් වෙන්න පටන් අර ගන්නවා. සක්‍ර දේවේන්ද්‍රයාගේ වගේ. මේක හිතා ගන්න බෑ. එහෙම නැත්නම් එක පැත්තක් රත් වෙනවා ඒක පැත්තක් සීතල වෙනවා. එහෙම නැත්නම් මේ බර ගති, හැල්ලු ගති, ගොරෝසු ගති, සියුම් ගති මතුවෙනකොට මේකට සතුටු වෙච්ච එකනාට මේ කයෙන් එන මේ දරත පරිලාහ ලෝකයක් දරත පරිලාහ සහ අරණ්‍යයක් දරත පරිලාහ වලට වැඩිය හොඳයි. මොකද ඒක ඊට වැඩිය අඩුයි. ඒකට සතුටු වුණොත් මෙයාට තේරෙන පටන් ගන්නවා ධාතු හතර පැය 24ම වැඩ. ධාතු හතර පැය 24ම වැඩ. හැබැයි ඒකේ රහසක් තියෙනවා. මොකද්ද රහස? එක ධාතුවක් මතුවෙනකොට අනිත් තුන යටපත් කරනවා. ඒක මේ ධාතු භාවනාවේ ධාතුනේ තියෙන එක ලක්ෂණයක්. පඨවි ධාතුව මතුවලා ආවනම් ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව යට කරගෙනමයි එන්නේ. ඒක තන්නේ කර අධිරාජ්‍යවාදී ක්‍රමයකට වැඩ කරන්නේ. බලවතා ජයගනි. ඒතර කවදා හරි මේ ශරීරයෙන් එන ඔක්කොම sannivedana තියා බලලා එයා හිතාගත්තොත් එක සැරයකට එකයි ඔළුව උස්සන්නේ. ආන්න ඒකන එනකොට එයා මතුවීම හරහා තුන් දෙනෙක් යටපත් කරනවා. ඊගාට වෙන එක්කෙනෙක් කෙනෙකුට මෙහා යටපත් වෙලා තව දෙන්නෙක් යටපත් වෙනවා මේක මතුවෙන්නේ කියලා මේ ධර්මතාවයේ තේරුම් ගත්තොත් අපිට තේරෙයි දතේ එකක්කමක් ආපු දවසට අපි කියාවි මේ මොනව නැතුණත් කමන්නේ අප්පා දතේ එකක්ක උනන් නැතුව බෑ මේක නම් පුදුමාකාර කරදරයක් කියලා දතේ එකක්ක මුලකෝ ඉඳාසේ දතේ එකක්ක උනන් ලෝකේ තියෙන අමාරුම දේ ඊට ඉසේකක්ම ආපු දවසේ කියනවා දාත් ඒකක්ම මොකක්ද අප්පා. ඉසේකක්ම ආවොත් නම් අම්මෝ මේ රුමැටික් පේන් આવොත් නම් කොහොමඩක්වත් භාවනා කරන්න බෑ. බඩගිනියාවොත්, බඩ වේලුවොත් ඒ ආපු දේ తත්‍ර తත්‍රාබිනන්දිනී කියලා ඒක ලොකු කරලා බැලුවට ඒක මතුවෙනකොට තව තුන් දිනක් කීකරු වෙලා ඉන්න බව කවදාකවත් බුදුන් කිව්වේ නැත්තම් තේරෙන්නේ නැහැ. කවදා හරි ඒක දකින්න නම් අර කයෙන් එන තරතේට සාදර වීමක් අවශ්‍යයි. සතුටු වීමක් අවශ්‍යයි ප්‍රමෝද වීමක් අවශ්‍යයි සම්මෝධමාන ගතියක් අවශ්‍යයි මේක මම භාවනා කරන්න ගිය නිසා සතිය තියෙන නිසා එළඹ සිටීම නිසා ආපු දෙයක් කියන එක තේරුම් අරගෙන කමටහන් වார்த்தාවක් ඇහෙන වෙලාවක් බලාපොරොත්තු වෙනකොට හිතන්න වෙනකොට එතකොට භාවනා ජීවිතයේ 50ක් ඉවරයි Tamanට පැමිණෙන දේ අර නරක ලයිස්තුර දාන්න නැතුව, චෝදන ලයිස්තුර දාන්න නැතුව වාර්තා කරන ශීර්ෂයෙන් ලියන්න පුළුවන් නම් මට තද ගතියක් දැනෙනවා. මට මුරුක් ගතියක් දැනෙනවා. මට මෙලෙක් ගතියක් දැනෙනවා. උණුසුම් ගතියක් දැනෙනවා. සිසිල් ගතියක් දැනෙනවා. ඒසකට බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මීට කියනවා ඔබට මේ තද ගති, මෙලෙක් ගති, බුරුල් ගති, වැగిරෙන ගති දැනෙනවනේ ඒකට අදාළ ශරීරාංගේ නැතුව වාර්තා කරන්න කියනවා. කටේද දැනන්නේ, බඩේද දැනන්නේ ඕනේ තද බව තද ස්වභාවය, තද ගතිය වාර්තා කරන්න පුළුවන් නම් අපි මේ පු탁ජන භාෂාව අතහැරලා ධාතු ගුණ භාෂාවට යනවා. දැන් ආර්ය භාෂාවට කිට්ටු කරනවා. මම ඉඳගෙන ඉන්නකොට මට තද ගතියක් මට මෙලෙක් ගතියක් වෙනවා. උණුසුම් ගතියක් වෙනවා. සීතල ගතියක් නැත්නම් සීතල ස්වභාවයක් වෙනවා. සීතල භාවයක් වෙනවායි කියලා වාර්තාගත කරන්න පුළුවන් නම් තමන්ම තමන්ගේ මොකද්දෝ ඈත්වීමක් වෙනවා. වාර්තාකාරයෙක් විතරයි මම නිකන් ක්‍රිකට් කොමෙන්ටරි දෙන කෙනෙක් විතරයි මැච් එක යනවා. මට තියෙන්නේ අටල්ලේ ඉඳගෙන මැච් එක දිහා බලන එක. මට පක්ෂෙක් කරන්නත් බෑ. ඒ අචු බලනකොට අපි මේ ශරීරයෙන් එන දේවල් කොමෙන්ටරි දෙනකොට අපි කොච්චරක් මේ මමය කියන හැඟීමෙන්ද මගේ කියන හැඟීමෙන්ද ආත්මය කියන හැඟීමෙන්ද වාර්තාගත කරන්න කියලා දැක්කොත් අපි කවදද අතිශෝක්තිය අතහරින්න කියන ප්‍රශ්නේ එනවා. මේ ශරීරාංගයට දාපු ගමන් ඒක අනිවාර්යම අතිශෝක්තියට යනවා. ඒ නැත්නම් අව탁සීරුවට යනවා. මේ අතිශෝක්තිය සහ අව탁සීරුව නතර කරලා වෙන දේ වෙන හැටියට කියන්න පුළුවන් නම් අපිට තේරෙවි අපි මේ සෙල්ලම සංසාරේ කවදාකවත් කරලා නැහැ. තමන්ගේ ශරීරයෙන් මතුවෙන දේ වර්තමානයේ මතුවෙන දේ ඒ විදිහටම වාර්තා කරනවා කියන එක ඒකට කියන්නේ ආර්යවෝහාරය කියලා. ආර්යයන් වහන්සේලාගේ භාෂාව. ඒක නරකයි කියලා දිස්සාන තීන්දුව කරන්නත් එපා හොඳයි කියලා තීන්දුව කරන්නත් එපා වේවා කියලා හිතන්නත් එපා නොවේවා කියන්නත් එපා වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න පුළුවන් නම් ඒ බුදු පඬිස්වාංශ කියනවා එයාගේ භාවනාවේ 50ක් වැඩි ඉවරයි අපිට හිතෙන් යන්න බෑ අපි හැම වෙලාවෙම අර ධාතු ගුණ වෙනුවට කටරි දෙනවා බඩරි දෙනවා නහයරි දෙනවා කියද අර කැරිය වලට දාලා තමයි කතාන්නේ ඒක තමයි පෘථග්ජන භාෂාව ඒක ඇති දෝෂයක් නෑ කෙලෙසයක් නෑ නමුත් පුළුවන් වුණොත් මට තද ගතියක් දැනනවා. මට උණුසුම් ගතියක් දැනනවා. මට මෙලෙක් ගතියක් දැනනවා කියලා ගත්තොත් එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ධාතුන්ගේ වැඩපිළිවෙල ධාතු ක්‍රියාත්මක වෙන්නේ පණ ඇති එකද නැති එකද කියලා ධාතුන් දන්නේ ඒ ධාතුන් දන්නේ මේ ගෑනු කෙනෙක්ගේ ශරීරයක්ද පිටිමි කෙනෙක්ගේ ශරීරයක්ද කියලා. ඒ ධාතු වෙන්නේ දුක් දෙන්න නෙවෙයි. අපි එකෙන් දුකක් හදා ගන්නවා. උගා කාලයක් තේරුම් කරගෙන ඉනකොට තේරෙන පටන් ගන්නවා මේ ධාතු හතර පණ ඇති පණ නැති ස්ත්‍රී පුරුෂ බාල මහලු කාගත කීමක් කරන්නේ අපි අපේ සංස්කෘතිය හැටියට අපි අපේ අගයන් වල ආඩම්බරයෙන් හැටියට ඒ ධාතුන්ට নানা ප්‍රකාර නම් වනන් දීලා කතන්දර ගොතනවා ධාතුන් ඒවට වග වෙන්නේ නැහැ ධාතුන්ගේ එහෙම කාටවත් කරදර කරන්න ඕන ගතියක් නැහැ ධාතුණු බුදුජානසකයන්ගේ වැඩ කරන විදිහට තමයි අපේ ඇඟෙත් වැඩ කරන්නේ. ඉතින් ඒක නැති කට්ටිය තමයි බුදුරජාණන්සේගේ ධාතු වලට වඳින්න යන්නේ. බුදුජානන්සේ කියනවා ධම්ම ධාතුන් සමුස්සෙත්වා නිබ්බුතෝ කස්සපෝ කියලා කියන මුනි කාශ්‍යප සරුවචන්නාංශ අපේ සරුවචන්ස කියන්නේ. නෑ කාශ්‍යප සරුවචන්සගේ උදාන ගාතාව තියෙනවා මේ මනුස්ස ධාතු චේති වන්දනා කරද්දී මම මේ උන්දලාට කියලා දෙනවා ධර්ම චේචි වඳින හැටි. ධම්ම චේචි වඳින්න ඉන්දියාව යන්න ඕනේ නැහැ. ධම්ම චේචි වඳ අරෙම යන්න ඕන තමන් තුළ මතුවෙන මේ ධාතු මනසිකාරය දිහා බලනකොට පේනවා ඒ ධර්මතාවයේ මගේ ඇඟේ හැටියෙන විදිහට තමයි බුදුහාමරගෙත් මතුවෙන්නේ. ඒක දකින්න නැතුව නෙමෙයි අපි හිතන්නේ මේ ਸਰුවඥ ධාතු දැවතපුවාම ආර්යනාංශලගේ ධාතු වැඳපුවා නිවන් යන්න පුළුවන් කියලා ෂේප් කරගෙන යන්න හදන්නේ. මේ ධාතු වන්දනාවෙන් නිවන් දකින්න. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. මේ ධාතු අතරමහා ධාතුන් වැඩ කරනකොට ඒ ධාතුන්ගේ භාව ලකුණු ස්වභාව ලකුණු ගති දකින්න පුළුවන් නම් මේ අවුරුදු 2600ක් පරණ ශාසනයේ කෙලින්ම ප්ලග් වෙනවා කෙලින්ම කාලයෙන් දේශයෙන් වෙනසක් නැතුව අපි ධර්මයට සම්බන්ධ වෙනවා. ඒක දකින්නට අපිට තේරෙනවා මේ ධාතු ගතිය කවදාවත් දකින්න බෑ ගමේ ගොඩේ දේවල් වලට තැවෙන හිතකට. ධාතු ගතිය කවදාකවත් දකින්න බෑ මේ අරණ්‍යයක තියෙන දේවල් තැවෙන සැලෙන හිතකට. ධාතු ගතිය කවදාකවත් දකින්න බෑ මේක මගේ කය කියාගන්න හිතකට. හරියට නිකන් කේල් ගහක පතුරු ඇරියා වගේ මේ එක එකක් එක එකක් අයින් කරන ඇවිල්ලා කවදා හෝ එක චිත්තක්ෂණයක අපට අනේ මට දැන් කවදාකවත් නැති විදිහට මේ ශරීරයේ පුරාවට ක්‍රියාත්මක වෙන මේ ධාතු ක්‍රියාව වැටුණා කියලා සතුටු මාත්‍රයක් ආපු වෙලාවක් හිතන්න. එදාට අපිට තේරෙයි ඒ සතුට ලබන්න ගමක දොර ගමක ගෙදරක ගම රටක තියෙන දුක් කරදර වලින් අයින් වෙන්න ඕන. අරණ්‍යයක තියෙන දුක් කරදර වලින් අයින් වෙන්න ඕන. මේක ශාරීරිය කියලා බාර ගන්නවා කියන ඒ තකතිරුකම් වලින් අයින් වෙච්චාම ධාතු මනසිකාරය කියන එක එච්චර අමාරු නෑ. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ ධාතුන් මේ තරම් ධර්මතාවයේ මුර්ගාලා කියද්දි අපි ඒ කියන දේ කියවන්නේ කොහොමද? මගේ කට රිදෙනවා, දත රිදෙනවා, බඩ රිදෙනවා කියලා ඒව ඇඟට දාගත්තාම ඒක දුකට හේතු වෙනවා. නමුත් මේ දුක වෙනුවට ධාතු ධාතු වශයෙන් දකින තරමේ අදිෂ්ඨාන ශක්ති අදිෂ්ඨානයක්ම නෙවෙයි මේ පුහුණු ඇති කරාට පස්සේ ඒ කෙනාට තේරෙනවා මේ ධාතු ගුණ තියෙන තාකල් සතිය තියෙනවා ධාතු ගුණ වැටෙන තාකල් ප්‍රතිපදාව තියෙනවා ධාතු ගුණ වැටෙන තාකල් කෙලස් නැහැ එයිසා මේ සංසාරයක් පුරාගෙන ආපු මෝහ පටල කියලා මේවට කියන්නේ බුදුහා. ඒ මෝහ පටල එක චිත්තක්ෂණයක අඩියටම කැපෙනවා. රත් වෙනවා වෙනකොට මේ රත් වෙනවා කියලා දැනගන්න. සීතල වෙනකොට මේ සීතල වුණා කියලා දැනගන්න. මේ තද වෙනකොට තද වුණා කියලා දැනගන්න. ඒක මේ හොඳය නරකය පෙර කර්ම අකුසලයක් මුකුත් නැතුව ඒ ලෙල්ල අයින් කරලා ආලවට්ටම අයින් කරලා අන්දනදී පැත්තකට දාලා මේක දැක ගන්න පුළුවන් නම් බුදුජානන්සේ සඳහන් කරලා තියෙන එකට කාලයක් තියෙනවා දෙකට දේශයක් තියෙනවාද කියන. මේ මානෙට එනකොට කාලය සහ දේශය කියන එකකින් අපි අයින් වෙනවා. કોઈ වෙලාවක හෝ අපිට විනාඩියක් විනාඩි 5ක් 10ක් මේ ශරීරයෙන් මතුවෙන මේ සෑම ධාතු ගුණයක්ම බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක ඇත්තටම බලනකොට මේ පෙරීමක් වගේ තමයි පේන්නේ. දැවීමක් වගේ තමයි පේන්නේ. තැවීමක් වගේ තමයි පේන්නේ. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. චතුරාර්ය සත්‍ය ඉස්සරහාම තියෙන සත්‍යය. ඉතින් ඒක මතු වෙනකොට ඒකට මුණට කෙල ගහලා ඒකට මුණ වතුරක් කරලා කොයි දුක්ඛ සත්‍ය තේරුම් ගන්න. ඒ මතු වෙනකොට දන්නවනම් මේ ධාතු ගුණයක් ඇවිල්ලා තියෙන මේ ධාතු ගුණේ මායින් කරන්නේ නැහැ ස්ත්‍රී පුරුෂ භාවයට. මේ ධාතු ගුණේ මායින් කරන්නේ නැහැ පොහසත් දුප්පත් භාවයට. පිරිමි ගෑනු භාවයට. මේක මතු වෙච්ච වෙලාවේ මේකට සතුටු වෙන එක. මේ පිළිබඳව පිරිච්ච ගතියකටපත් වෙන්න පුළුවන් එක ගණ්ඩ මොකද්ද අඩු වෙලා තියෙන කියලා බලන්න. ඔක් කවදාකවත් අපි ස්වභාවයෙන් මේක ගණීද කියලා හිතන බුදු කෙනෙක් පහළුනේ නැත්තම්. මේ විදිහේ දෘෂ්ටි කෝණකින් බලාවිද කියලා මේ ධාතු ගුණ දිහා බැලුවා නම් පේනවා බුදුහාමුදුර කොච්චර අමාරු දෙයක්ද සාක්ෂාත් කරේ ඊටත් කොච්චර අමාරු වෙන්නේ මේක අපිට උගන්වන්නේ කියලා. මේක උගන්වීම සඳහා අරගෙන තියෙන උපක්‍රම යම් වෙලාවක ඒ ධාතු ගුණ දිහා බලන්න හිටියයි කියලා හිතන අපි මොකද්ද කරන්නේ ඉඳගෙන ඉන්නකොට අපි බලන්නේ සාමාන්‍ය වායෝ ධාතුව දිහා ඔය පිම්බීම ඇකිලිම ආස්වාස් ප්‍රසවාස කියන එකට කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. ඇවිදිනකොට පඨවි ධාතුව තමයි අපි පොළවේ පය වදින එක දකින්නේ. මේ නිකන් නිදර්ශනයක් කියන්නේ. ඒ නිසා අපි හිතමු ඉඳගෙන ඉන්නකොට අපිට ඕන ආස්වාස් ප්‍රසවාසයේ වැටුණා. ඉතින් අපිට තේරෙනවා දැන් ඉතින් අම්බු කෙවල් දොර ප්‍රශ්නකුත් නෙමෙයි මේ. අරණ්‍ය හා සම්බන්ධ ප්‍රශ්නකුත් නෙමෙයි මේ. කයක් හා සම්බන්ධ ප්‍රශ්නකුත් නෙමෙයි. හුස්මක් ආවා හුස්මක් ගියා. මේකට සතුටින් මේ හුස්මේ හැම ආකාරයකටම හැම සටහනකටම සතුටින් කරගෙන හිටියොත් දැන් අද කියෝපු කමටහන් වාර්තාවල බලන්න දැන් මේ හුස්මත් ගෙවෙනවා දැන් මොකද ඉතුරු වෙන්නේ? හුස්ම එන්නේ අනිත් තුන යට කරගෙන. දැන් මතුවෙච්ච හුස්මත් ගෙවුනට පස්සේ ඕන්න ජීවිතේ හම්බ වෙනවා දරතයක් නැති පරිලාහයක් නැති තැනකට. ඉතින් මේකට සමහරු කියනෝනේ පාලුකමක් කියලා. කම්මැලිකමක් කියලා. ඒකට බය වෙනවනේ. ඒකට අසරණ ගතියකටපත් වෙනවනේ. දැන් මේ නිවනට කිට්ටු කරගෙන එනකොට එයාට පේන්නේ තනි වුණා, පාළු වුණා, අසරණ වුණා, අනිශ්චිතතාවයටපත් වුණා, ඒකාකාරී බවටපත් වුණා. එහෙම නැත්තම් එපා වුණයි කියලා. මේක මෙච්චර අමාරුම උපයාගත්ත දේ අපේ තියෙන අයෝනිසමංස්කාරය ආවොත් ඒකටත් ඒකාකාරීකමක් එන්න පුළුවන්. ඒක උපයාගත්ත දෙයක් ඒක කෙලෙස් අඩු තත්වයක් කියලා කියලා දෙන්න කොච්චර භාවනා කරුවත් හරියයිද කියලා බලන්න. ඒක භාවනාවෙන් අල්ලන්න පුළුවන් තනක් නෙවෙයි ඒක. ඒක දෘෂ්ටියෙන් අල්ල ගන්න ඕන. මම මේ ගියක් දොරවත් කොමත ඇහැලා දාලා ඇවිල්ලා අරන්නේ හිටියට අරන්නේ ප්‍රශ්නත් අමතක කරලා කයත් තිබුණාට කයේ ප්‍රශ්නත් අමතක කරලා කය වෙනුවෙන් එක ධාතුවක් මතුවෙන්නලා ඒකම ට්‍රක් එකට අරගෙන ඒක ගෙවෙනකම් බලාන ඉඳලා මේ ජීවිතයේදීම මට දර්ථයක් පරිලහයක් නැත්නම් යන්න පුළුවන් නමුත් මගේ හිතේක ප්‍රතික්ෂේප කරනවා මගේ හිතේක පාළු ගතියක් කියනවා බයක් එනවා පිරිත් නූල් ගැට ගන්නවා අප නූල් ගැට ගන්නවා දෙයයන්ට බුද්ධ පිළිතු පිට පිළි දෙනවා පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ කියලා කවි කියන්නේ හිතෙනවා මේකට විතර බය නැහැ යෝගාවචරයක් කිසිම දෙයකට. අර තමන්ගේ අනන්‍යතාවයක් නැති වෙලා අරමුණක් නැති වෙලා අර මේ තැනට එනකොට මේ බුදුරජාන් වහන්සේ අපිට පෙන්නලා දීපු චිත්තක්ෂණයක දරතේ නැති පරිලහය නැතන කියලා කියලා දෙනවයි කියන එක ඒක ඇරන් දෙනවට වැඩිය අමාරු. ඒක පිළිබඳව ලෑස්තිලා යන මනසකින් ගිය මනුස්සයර හිතන්නේ එයාට තේරෙන පටන් ගන්නවා බුදුහාමරෝ ඉපදිලා පිරුණම් පාල අවුරුදු 2600ක් ගියාට ලෝකයක් කරදර අරණ්‍යයක් කරදර මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. අරණ්‍යයක් කරදර ශරීරයක් කරදර මාර්ගෙන් ප්‍රතික්ෂාපනය කරන්න පුළුවන් ශරීරයක් කරදර ධාතු ගුණයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ඒ ධාතු නිගන කොටු කර කර හිටියොත් ධාතු ගුණයක් නැති කරන්න පුළුවන් එතකොට ලැබෙන මේ හුදේකලාව පාළුවක් කියලා දාගත්තොත් ලේබල් එක විතරයි වෙනස් වෙන්නේ. ඉතින් ඊට පස්සේ භූත දෝෂයක් කියනවා. දියු ගහලයි කියලා කියනවා. নানা ප්‍රකාර දේවල් කරනවා. ඒක හුදකලාවක් මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් ගරු කරන ලද හුදකලාවක් කියලා කාට හරි තේරුම් ගන්න නම් මුළු ගමන පුරාවටම සන්තුට්ඨ සායන් ධම්මෝ නායන් ධම්මෝ දුක් අසන්තුට්ඨස්ස කියන කී සැරයක් අපිට අදාළ වෙනවද කියලා බලන්න. කවුද මේ සභාවේ ඉන්නේ ඒතෙන්ට නොගිය කෙනෙක්? එක්කෙනෙක්වත් නැහැ. ඒකට බයනේ අපිට තියෙන්නේ. අපි ඒකට සතුටු වෙන හැටි වෙනුවට අපි ඒකට පිරිත් නූල් ගැට ගන්නවා. ඒක පිරිත් නූල් පිරිත් වතුර බොනවා. නැත්තම් බෝධින්නාංශේ වටේ පැන් කල අරගෙන ඇටටේ කැරකෙනවා. මොනවා හරි කරනවා මේකට හුදෙකලාවට පාළුව කියන නම දාගත්තට පස්සේ මේ පාළුව වෙනකොට හුදෙකලාව කියන නම දාගන්න පුළුවන් වුණා නම් අපිට තේරෙයි අපේ ජීවිතේ මේ හුදෙකලාව නැති කරගන්න අපි කොච්චර විකාර කරලා තියෙනවද කියලා. අපි කරා පැමිණෙන හුදකලා වෙනකොට කොච්චර මූණට කියලා ගහලා තියනවද කියලා. කොච්චර උණු වතුරක් කරලා තියනවද කියලා අපිට තේරෙයි තේරුම් ගත්ත දවසට. ඉතින් ඒක හරි ඉලෙක්ට්‍රික්. තේරුම් ගන්නවද නැද්ද කියන එක හරියට කියන්න බෑ. ඒ නිසා කැලේක තනි වෙලා ඉන దేవතාවෙක් දවසක් සරුවච්චන් වහන්සේට කතා කරලා කියනවලු దేవතා සංයුත්තේදී තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveseesu සරමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා නිකන් බුදුරජාණන්සේගේ පිහිටක් කිල්ලනවා. පක්ෂීන්ද නිදන මැදම රාත්‍රියේ මට භ්‍රාන්ත සද්දයක් ඇහෙනවා. මට පුදුමාකාර බයක් එනවායි කිය. තනිකමක් දැනෙනවායි කිය. පාළුවක් දැනෙනවායි කිය. බුදුරජාණන්සේ දේවතාවට කියනවා. තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු සම්නිවේසේතු සනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං විය මට තේරෙනවා මං හුදකලා වුණා කියලා මට හරි සතුටක් ඇති වෙනවා අර දේවතාවට ඒක විශාල බයක් මේ ඇති වෙන හුදකලාව මොකද ඒක පාළුවට දැනෙන්නේ ඒ කියන්නේ aloneness and loneliness කියන වචන දෙක aloneness කියලා කියන්නේ බොහොම සෞඛ්‍ය සම්පන්න දෙයක්. loneliness ආවට පස්සේ තමයි frustration, tension, ওই mental disease ඔක්කොම එන්නේ ඒකට යන්නේ කාගේ ළඟද සයිකියාට්‍රික් කෙනෙක් ගාව. සයිකියාට්‍රි මෙලෝ දෙයක් දන්න මිනිසෙද? ඌ මොනවද දෙන්නේ? අර නැති වෙච්ච ආත්මේ ආය හදලා වෙල්ඩින් කරලා දීලා කියන බබා එහෙනම් මැත් එක සෙල්ලම් කරන ඉන්න ආය වෙලෙ දෙයි ආවොත් එන්නකෝ. එතකොට සයිකෝതെරපි without the self කියලා පොතක් ලියලා තියෙනවා මාක් කෙප්ස්ටයින්. එයා ලියලා තියෙනවා මේ මොකද්ද වෙන්නේ කියලා සයිකෝതെරපි වල. භාවනා කරපු සයිකියාට්‍රික් කෙනෙක් නම් මේක තීරුම් ගනිමේ භාවනා කරනකොට මෙහෙම තැනක් යනවා. ඒකට බෙහෙත් දෙන එක නෙවෙයි කරලා තියෙන එක පුළුවන් තරම් මේක හුදකලාව කියලා තීරුම් ගන්න පාළුව කරගන්න එපා. ඒකල මේකට සතුටු වෙන්න කියලා. නමුත් අද වෙන්නේ මොකද්ද බලන්න. ඒක නිසා අපි ඇසුරු කරන්නේ ඒ தત્ත්වයේ තේරුම් අරගත්ත ආර්යයන් වහන්සේ නමක් හෝ දන්න කියන කෙනෙක් නම් යා කියාවි. ඕක හුදෙ සෙල්ලමක් නෙවෙයි ඔතන ඇවිල්ලා තියෙන ගොඩාක් කෙලෙස් අයින් කරලා මොකද්ද යාපු ක්‍රමය මේක නැවත නැවත දිනු කරන්න කියලා. නමුත් ඒ පණිවිඩේ නොලැබෙන්නේ අපි කතා කරන පෙරක දూరుව වැරදි නන්නඩෝ පරාදයි. නමුත් Taman දන්නවනම් සතුටු වෙන මනුස්සයර විතරයි මේ ශාසනයේ තියෙන එහෙම නැතු මේ සැක කරන කමන වැඩින එක තමයි මායя කියන්නේ. ඒ වෙනුවට තමන් මේ සත්පතිපදාවේ ආවේ සතියෙන් ආවේ මම මේටි ඉස්සලත් මෙතන ගිහිල්ලා තියෙනවා මෙතෙන්දි බය වුණා මං අද බය වෙන්නේ නැහැ කියලා සතුටින් ඒකට මුණ දෙන්න ගියා නම් මං කියන්නේ ඒක නිවන කියලා. නමුත් Taman දෙතෙන්ටි ෆ්‍රික්ෂන් එක නැති තැනට ඝර්ෂණයක් නැති තැනට තැවිලි තැවිලි නැති තැනකට යන්න පුළුවන් මේ ලෝකෙම ජීවත් වෙද්දී මේ ලෝකෙන් පොඩ්ඩකට ඈත් වෙලා ඉන්න පුළුවන් හරියට නිලුම් පතක් උඩට වැටි වතුර කඳුලක් වගේ නිලුම් පතේ තැර වෙන්නේ නැහැ වතුර කඳුල නිලුම් පතර හෙල්ලෙනකොට හැලෙනවා ඒ වගේ අපි මේ ලෝකෙ දිහා විඳවපු දුක් දිහා අමුතු කෝණකින් බලන්න නම් අර අවස්ථා හැම එකෙදීම සතුටු වෙන ගතිය ඒකට බුදුරජාණන් වහන්සේ දෙන නවආරාදී බුදු ගුණවල ගුණයක් තියෙනවා සුගත කියන ගතිය. බුදුන්ස අපිට වඩා බොහෝම පාරමිතා පුරාණ මේ ගමන ගියේ නමුත් මුළු පුරාවටම සතුටින් හිටියේ. බුදුරජාණන්සේ දුෂ්කර ක්‍රියා කරලා අන්තිමට හිටපු ඇති මෙහෙම වෙන්න ඇති කියලා ඔය දැන්න තියෙන පාකිස්තානයේ හරපු දුෂ්කර ක්‍රියා රාමුව ෆොටෝ එක බලන්න ඒක ඇද්දිගේ කවදාකවත් බලාපොරොත්තු ගිලිහිලා නැහැ. බඩ අත ගන්නකොට පිට අත ගෑවෙන තරමට බොක්ක දිර්ලා. හැම අත ගන්නකොට මයිල් ටික ඔක්කොම ගලවලා යනවලු. නැගිටින්න හදනකොට වැටෙනවා. මොකද බලාපොරොත්තු අතාරින්නේ මොකද සතුටෙන් ජීවත් වීම කියන එක පුත්‍රජානන්සේ කරලා තියෙනවා අපටත් කියනවා. නමුත් බෞද්ධය මොකද්ද කරන්නේ? චික්කේ සංසාරේ අනිච්චන් දුක්ඛං අනත්තං නදකින් බල්ලෙක් මැරිලා මහපාරේ අනිච්චන් දුක්ඛං සංසාරේ කියලා අඬා වැටිච්ච જાතියක් බෞද්ධයා කියන්නේ. ඒක මේ මේ මානව අයිතිවාසිකම් කරගත්ත අමනයින් තමයි බෞද්ධයෝ කියන්නේ. මොනව හරි පරදින දෙයක් හම්බුනොත් පරදින දෙයක් හම්බුනොත් නිකට අල්ලන්න තියන්නේ තීන් තතුරු ගන්න. බුදුහාමුදුරෝ හිටියත් මේ පැත්තට එන එකක් නැහැ. ඒ තරමටම මේ හැම දෙයකම නරක දකින ගතිය නැතිනේ. ඒක නිසා බුදුහාමුදුරන්ගේ සුගත ගුණය කියලා කියන්නේ සුන්දර ගමනක්ගේ උත්තරමයන් වහන්සේ. බුදුරජාණන්ගේ මේ ශ්‍රී දේහයේ අඹලා තියෙන රූපෙ දිහා බලනද මද සිනාවකින් තමයි ලෝකෙ දිහා බලන්නේ. ලෝකේ ඉන්න ඕනම පල්ලියකට කොවිලට ගිහිල්ලා සාස්ෘණ වංශගේ මූණ දිහා බලන්න අඬා වැටිලා මිනි කටු අතට අරන කඩු අතේ තියාන කුරුසෙට එන ගහලා මේක බලන්නකො බලනකොට බඩ පිරෙනවානේ. හැබැයි කතා කරන්නේ දුක්ඛ සත්‍ය ගැන. ජීවන රටාවේදී පිරිච්ච ගතියක් තියෙන. ඒක බෞද්ධයන් හද නියෝජනය වෙන්නේ නැහැ. මොකද හේතුව බෞද්ධ භාවනා කරන්නේ බෞද්ධ දන්නේ සතිය පිහිටියාට පස්සේ අපිට දුක්ඛ සත්‍ය වැටහෙන ආකාරය අපි ඒකට නොදකින් කියන ගතියෙන් තමයි ගත කරන්නේ. කවදා හෝ දුක්ඛ සත්‍යයට සාදර වෙනවන්න අපිට ගීගී අතාරනකොට වෙනදී අරණ්‍ය අතාරනකොටදී කය අතාරනකොටදී ආනපාන අතාරනකොටදී සතුටක් කරගන්න ක්‍රමේ අපි දන්නවනම් අපිට වෙන උපයන්න දෙයක් නැහැ අපිට හම්බෙලා තියෙන දේම පුදුමාකාර සතුටක් ඇති කරනවා. ඉතින් මම මෙතනින් අද ධර්ම දේශනාව නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දිනාට තමයි මේ කරගෙන යන වැඩපිළිවෙලේ සතුට ලබන්න පුළුවන් තැන් පාළුවකට කියලා දාලා ගම්මැලිකමකට තියලා විසිකරන්න යන්න එපා. මේක නිසි ක්‍රමයට දාලා සතුට වෙන විනියට විතරයි නිවන තියෙන්නේ. ඒ නිසා මට මේක සතුටින් බලා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අපි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා